වේදගෝ සබ්බ ධම්මේ කියන මේ ගාථාව විස්තර කරන්න කියලා අපිට ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේදී අපි දකින්න ඕනේ මේ බ්‍රාහ්මණ කියන වචනේ යේ බ්‍රාහ්මණා කියන වචනේ ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. යම් බ්‍රාහ්මණේ කියන වචනේ කියනකොට කවුද බ්‍රාහ්මණ කියන්නේ? බුදුරජාන් වහන්සේ වැඩ ඉඳ ඉස්සෙල්ලත් බ්‍රාහ්මණ හේවත් බමුණු කියන කියන කොටාසයක් හිටියා ලෝකේ ලෞකික වශයෙන් ලෝකෝත්තර ධර්මයක් අවබෝධයක් නැති නමුත් බමුණු කියන කොටාසේ අපිට තමයි බමුණු නැහනම් බ්‍රාහමණයෝ කියන වචනේ ඒගොල්ලෝ භාවිතා කරගෙන ආවා. ඔය වචන බුද්ධ ශාසනයකදී පහළ වෙන දහම් අර්ථයෙන් නැත්නම් අර ඒ කියන ලෝකෝත්තර අර්ථයෙන් ශාසන අර්ථයෙන් කියන වචන පහු කාලයකදී පවත්වාගෙන ඇවිදලා වේදයට එකතු වෙන්නේ ওই වචන. වචන වේදයට ගෙනාපුවාම ලෞකික අර්ථයෙන් තමයි පස්සේ ඉන්න පිරිස ගියන්නේ. නිසා මේ බ්‍රාහ්මණ ගුණේ නැති අයත් අපි තමයි බ්‍රාහමණු අපි තමයි බ්‍රාහ්මණ කියන වචනයෙන් භාවිතා කරගෙන දිනාපු නිසා බුදුරජාන් වහන්සේ වැඩ ඉන කාලෙ වෙන්නත් ඒ බ්‍රාහ්මණ කොට්ටාසී කියලා කොටසක් ලෝකෙ හිටියා. ඒගොල්ලෝ ඒ වේදේ ත්‍රි වේදේ ඉගෙනගෙන <clears throat> ත්‍රි වේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ කියලා ඒගොල්ලෝ ඒ නම භාවිතා කළා. බුදුරජාන් වහන්සේ පෙන්නවා බ්‍රාහ්මණ කියන වචනයෙන් පෙන්වන්නේ ඒ සාමාන්‍ය අය නෙමෙයි. බ්‍රාහ්මණ කියන වචනේ නිරුක්තියත් එක්කලා පෙන්වනවා. බහ කළා වූ මනසක් ඇති නිසා බහ මන කියන වචනේ තමයි බ්‍රාහ්මණ කියන එකට සංස්කෘත වලට අරගත්තේ. එතකොට බ්‍රාහ්මණ කියන වචනයෙන් පෙන්වන්නේ බහ කළ මනසක් නැත්නම් බහ කළ මානයක් ඇත්තා බ්‍රාහ්මණයි. මානේ බහ කරනවා කියලා කියන්නේ අලු කර දමනවා. මානේ අලු කර දැම්මට පස්සේ මානයක් නැහැ. එහෙනම් මානේ ඉවරටම ඉවර කරගන්නේ අරිහත්ත්වයටපත් වුණාමයි. <clears throat> අස්මි මානයත් කෙලවර කරනවා. එයා නියම බ්‍රාහ්මණ කියන වචනේ ගැලපෙන්නේ අන්න ඒ කියන අස්මිමානිය දුරු කරපු උත්තමයන්. එන හරියතුන් වහන්සේලා. එක අවස්ථාවකදී සන්තති කියන අමාත්‍ය හත් දවසකට රජකම අරගෙන රජකම් කරලා අන්තිමට අවසාන මොහොතේ බුදුරාන් වහන්සේ දැක්කා අරිහත්ත්වයට පත් වෙන්න හේතු ආසනාවක් තියෙනවා හැබැයි මරණයත් ඒ ආසනාවම තියෙනවා මේ වගේ අවස්ථාවක් තියෙන මෙයා දැකලා ඇතා පිට එනකොට ඇතා පිට ඉඳද්දීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුංචි ධර්මයක් අහලා අරිහත් වේරපත් වුණා. අභිඥා බල ලාභී සියල්ලම ලැබිලා අරිහත් වේරපත් වුණේ දැන් ඇතාගේ පිට ඉන්න මේ සම්තති කියන අමාත්‍යයා. හත් දවසකට රජකම් කරලා රජකම බාර දෙන්න හත් වෙනි දවසේ අවසානයේ එන වෙලාව. කතාව දීර්ඝයි සම්පති අමාත්‍යා කතාව. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ මේ වෙලාවේදී ධර්මය අහලා අරිහත් වේරපත් වෙලා බලනකොට කාලය ඉවරයි පිරිනවම් පාන්න හදනවා ඇතාගේ පිට උඩ. මේලාදී බුදුරජාන් වහන්සේ කිව්වා සන්තති සැකෑරලා පිරිනුවන් පාන්න කියලා. සැකෑරලා පිරිනුවන් පාන්න කියන්නේ ලෝකයා දන්නේ මේ රහතන් වහන්සේ නමක්. මෙන්න මේ වෙලාවේදී අදිෂ්ඨාන බලයෙන් ආකාශයට නැගිලා පිරිනුවන් පෑමත් සමග තේජෝ කසිනේ නැගිලා ශාරීරියේ උඩදීම දැවිලා අළු වෙලා යන අදිෂ්ඨාන කළා. ඒ මොහොතේ ආකාශයට නැගිලා හිටන් ආකාශයේදීම පිරිනවම් පාලා තේජෝ කසිනේ මුළු ශරීරය ආකාශයම දැවිලා අළු වෙලා ගියා බිමට වැටුන්නේ නැහැ මොනවා. මෙන්න මේ බඳු ඉර්ධියක් පාලා පිරිනවම් පෑවා. මෙන්න මේ අවස්ථාවේදී මිනිසුන්ට හිතා ගන්න අමාරුයි මේ බ්‍රාහ්මණයෙක්. එහෙනම් මේ රහතන් වහන්සේ නමක්. රජ ඇඳුම්, ඔටුනු, කඩු ඔක්කොමත් ඇඟිලි. රජ ඇඳුම් ඇඳගෙන කඩු වැළඳගෙන ඔටුනු දාගෙන දැන් මේ රජුරුව. හත් දවසකට රජකම බාර දුන්නා මේ සම්පතිය අමාත්‍යයට මේ හත් වෙනි අවසානයේ අවස්ථාව. මේවත් එකම තමයි මේ ආකාශයට නැගිලා හිටන් මේ විදිහට දෙවිල අළු වෙලා ඔක්කොම විනාශ කරලා ගිහිලා පිරිනම් පාල කෙලවර කළා. මෙන්න මේ අවස්ථාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහමනෝ සෝ සමනෝ ස බික්ඛූ කිය. මේ අලංකතෝ චේපි කියලා හිතන් කියන්නේ මේ අලංකාරෝ හැරසිලා. යම්කිසි කෙනෙක් හිටියත් එයා සමචරියාවෙන් යුත් නම් ඒ කියන්නේ විසම ගති නැත්නම් සන්තෝ දන්තෝ සාන්තනම් දාන්තනම් යම්නාව තත්ත්වයටපත් වුණා නම් සාන්ත බවටපත් වුණා නම් නියත බවටපත් වුණා නම් ඒ කියන්නේ ගති නියතයි කියන්නේ ආයශරය ආපහු වෙන තත්ත්වයටපත් වෙන්නේ නැති කෙලවර කරන තත්ත්වයටපත් වෙනවා බ්‍රහ්මචාරී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණය කළා වූ චර්යාවෙන් යුක්ත වුණා නම් බ්‍රහ්මචාරී වුණා නම් සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා සියලුම සත්වයන් කෙරෙහි දඬුවම් බහා තැබු කෙනෙක් වුණා නම් සෝ බ්‍රාහ්මනෝ අන්න යාර කියනවා බ්‍රාහ්මණිය සෝ සමනෝ එයාටයි ශ්‍රමණ කියන්නේ ස බික්ඛු එයාටයි භික්ෂුව කියන්නේ කියලා ඔය ගාථාව දේශනා කළා ශ්‍රමණ වෙන්නේ බ්‍රාහ්මණ වෙන්නේ භික්ඛු වෙන්නේ ඇඳු වෙන්නේ නෙමෙයි ඇඳුම කොහොම තිබුණත් හිත තුළ පවතිනා චිත්ත පාරිශුද්ධිය ධර්මානුකූලව ලැබුණා නම් මෙන්න මේ තුල තමයි ශ්‍රමණ ඉන්නේ බ්‍රාහ්මණ ඉන්නේ භික්ෂුව ඉන්නේ පරමාර්ථ වශයෙන් හැබැයි ලෝක සම්මතයක් වශයෙන් ගොඩනගලා තමයි භික්ෂු භික්ෂුණී ආදී වශයෙන් සම්මතයක් ගොඩනගලා තමයි තිවුරු දරාගත්ත පිරිසක් ඒ විදිහට ඉන්නේ. ඒ සම්මත කතාවෙන් අපි ඇයට ශ්‍රමණ කියනවා, බ්‍රාහ්මණ කියනවා, භික්ෂුව කියනවා. ඇඳුම මොන එකක් වුණා හරි. අභ්‍යන්තරයේ සුද්ධ වුණා නම්. එයත් ශ්‍රමණයෙක්, එයත් බ්‍රාහ්මණයෙක්, එයත් භික්ෂුවක්. දාරුචීරිය කියන්නේ දර ඇඳුමක් ඇඳගෙන හිටපු, දරපතුල වලින් ඇඳුමක් ඇඳගෙන හිටපු, කොණ්ඩේ වවාගෙන, කැවුල වවාගෙන, වැද්දා වවාගෙන හිටපු එකනේ. බුදුරජාන් වහන්සේගේ බණපදයක් අහලා අරිහත්ත්වයටපත් වෙලා ඊට පස්සේ උන්වහන්සේට පැවිදි ශ්‍රුව ගන්න නැත්නම් මේ පැවිදි සම්මතය ගන්න ඕනේ වුණාම අටපිරිකරක් තිබිච්ච නැති නිසා සිවුරු තිබිච්ච නැති නිසා සිවුරු හොයාගෙන ඉන්න කියලා බුදුරජාන් වහන්සේ එයාට කිව්වා සිවුරු හොයාගන්න. නමුත් බුදුරජාන් වහන්සේ දන්නවා සිවුරු හැඳ වෙලාවක් නැහැ මෙයාගේ කාලේ ඉවරයි. එයා සිවුරු හොයන්න අද වාගේ ලේසියෙන් පහසුවෙන් සිවුරු තිබුණේ නැහැ. චීවරයක් හදන්න හැමතෙම තියෙන රෙදි කෑලි කාල ගොඩල් වල තියෙන රෙදි කෑලි ඔය එකතු කරගෙන ඔයන් පාංශු පූල චීවරයක් හදලා පණු පූල හදලා වන්න චීවර හදාගන්න. චීවරයක් හදාගෙන රෙදි හොයන්න ගිහිල්ලා නම් එහෙම යනකොට කාල ගොඩල් වල තියෙන රෙදි කෑලි හොයනකොට කුලප්පු වෙච්ච හරකෙක් ඇවිදලා හිටන් ඇනලා දාරු සීරිය එතන මලා. මලාට පස්සේ බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා ඒ තැනැත්තා දර ටිකක් හොයලා දර ආදාහනය කරලා ඉන්න කියලා. භික්ෂුන් වහන්සේලාට ඒක බාර දුන්නා. නම බලනකොට වතින් ගිහියෙක්. පේන්නේ ගිහි වතකින් ඉන්නවා. පැවිද්දෙක් නෙමෙයි. නමුත් මේ රාජ්‍ය බලනවා මොකද කරන්නේ? වහා දහම් අවබෝධ කරගන්න මගේ මහා ශ්‍රාවකයන් අතුරේ සංඝයා අතුරේ දාරුචීරිය අග්‍රයි කියලා බුදුරජාන් වහන්සේ දාරුචීරිය මහා සංඝයාගේ නමට පැනෙව්වා. හැබැයි සිවුර තිබුණෙත් නැහැ. අලපිරිකර තිබුණෙත් නැහැ. පැවිද්ද ඊළඟින් තිබුණෙත් නැහැ. උපසම්පදාව සාමණේරකම අරන් තිබුණෙත් නැහැ. හැබැයි 80 මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව දාරුදීවි. දැන් මෙතෙන් අපිට හොඳට පේනවා සිවුරකින්වත් බාහිර වතකින්වත් නෙමෙයි මහා සංගතයටපත් වෙලා තිබුණේ. අරිහත්ත්වයටපත් වුණා නම් ගුණයටපත් වුණා නම් අන්න ඒ තුලයි ශ්‍රමණ බ්‍රාහමණ භික්ෂුවගේ නියම යථාර්ථය තියෙන්නේ. මෙන්න මේසා බ්‍රාහමණ කියන වචනේ නිකන් කිව්වට හරියන්නේ නැහැ. හේතු ඇතුව අලු කළ මනසකවත් මානය අලු කරපු කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ. එයයි නියම බ්‍රාහ්මණ. අනේ යේ බ්‍රාහ්මණා කියන තේන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙයයි මේ බ්‍රාහ්මණ කියලා කිව්වේ. ඉනේ යම් අරිහත්ත්වයටපත් වෙච්ච උත්මේකත් නම් එයා තමයි මෙතන යේ බ්‍රාහ්මණා කියන වචنين පින්නේ. වේද වූ කියලා කියන්නේ. ඒ පිළිබඳ යම් කිසි ලෝකයේ විද්‍යාවක් ඇද්ද. ඒ විද්‍යාවෙන් සියලු ආකාරයෙන් පූර්ණ වුණාම කියනවා වේද වූ වුණා. ලෝකයේ පිළිබඳව දැකී ලෝකයේ දකිනා ලෝකයට සමුදේ ලෝක සමුදේවත් ලෝකේ හටගන්න හේතුව දකිනවා ලෝක නිරෝධය දකිනා ලෝක නිරෝධ මාර්ගයවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දකිනවා. තව විදිහෙන් කියනවා චතුරාර්ය සත්‍ය තුළින් ලෝකයේ පිළිබඳව සියලු ආකාර කටයුතු දකිනවා. මෙන්න මෙහෙම දැක කෙනාට කියනවා. ඔය වගේම සියලු ධර්මයන් කෙරෙහිම මෙසේ දැනීමටපත් වුණා නම් අන්න යාර කියනවා වේදගූ සබ්බ ධම්මේ. ලෝකේ එකම උත්මයයි වේදගූ සබ්බ ධම්මේ කියන තැන ඉන්නේ. සියලුම ධර්මයන් පිළිබඳව දැනීමේ යුක්ත වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ තමයි පළවෙනි මහා බ්‍රාහ්මණය. අන්නේ සාගෙන යේ බ්‍රාහ්මනා වේදකෝ සබ්බ ධම්මේ කියනකොටම වෙන කාටවත් ඒ தත්වයේ අයිති නැහැ. එකම උත්තමයයි කියවෙන්නේ ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන. යේ බ්‍රාහ්මනා වේදකෝ සබ්බ ධම්මේ තේ මේ නමෝ එතුමාණන් වහන්සේට මේ নমස්කාරයයි තේච මං පාලයන්තු. අන්නේ ආශිර්වාදේ. ඒ කාරණයෙන් මාව පාලනය වේවා. මට රැකවරණ වේවා. නමත්තු බුද්ධාන. මම බුදුන්ට নমස්කාර කරනවා. දොරයන්ට নমස්කාර කරනවා. නමත්තු බෝධිය. බෝධියට নমස්කාර කරනවා. බෝධිය කියන්නේ බුද්ධත්වයේ කරා ඇදී ආව යම්කිසි මාර්ගයකින්ද ඒකයි ලෞතර බෝධිය. අන්න ලෞතර බෝධියටයි নমස්කාර කරන්නේ. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා. ඒ බුදු පියාණන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේලා පැවුනා වූ ඒ මාර්ගයට තමයි බෝධිය කිව්වේ බෝධිය ලෞතර බෝධියටත් নমස්කාර කරනවා. බෝධිය කියන්නේ බුද්ධත්වයට කරා ඇදී ආපු ක්‍රමේ මාර්ගය. නමෝ විමුක්තාන අන්නේ විමුක්තියටත් নমස්කාර කරනවා. නිවනට নমස්කාර කරනවා. නමෝ විමුක්තිය. ඒ විමුක්තිය කරා එන්නා වූ යම්කිසි මගක් ඇද්ද? ඒ විමුක්ති මාර්ගයටත් මම নমස්කාර කරනවා. මෙන්න මේ ටික කියලා තමන්ට හැකවර්ණය පතන එක තමයි කරන්නේ. තේමේ නමෝ තේච මං පාලයන්තු කියන වචනේ. එහෙනම් යේ යම් බ්‍රාහමණයෙක් සියලු ධර්මයන් පිළිබඳ නිපුණත්වයට පූර්ණත්වයට පත් උනේද? අන්නේ උත්තමයාණන් වහන්සේට. මම নমස්කාර කරනවා. ඉතින් ඒ හේතුවේ මට ආරක්ෂාව සැලසේවා. මම බුදුරයන් වහන්සේලාට নমස්කාර කරනවා. ඒ බුද්ධ මාර්ගයේ ලෝතර බෝධියට নমස්කාර කරනවා. විමුක්තියට নমස්කාර කරනවා. විමුක්ති මාර්ගයට নমස්කාර කරනවා. මේකයි ඒකේ ගාථාවේ අර්ථය. নমස්කාරය ක්‍රම දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි කාරණේ විශ්වාස කරලා, ඒ ಗುಣ විශ්වාස කරලා, ඒ උතුමන් කෙරෙහි නම්්‍යතාවයක් දක්වලා, ගෞරවයක් දක්වලා, ගරු භක්තියෙන් යුක්තව ඒ කෙරෙහි තමගේ පැහැදීමෙන් ඒ යටහත් භාවය ප්‍රකාශ කිරීම. අනික තමයි ඊට හිත නමලා. හැබැයි සම්පූර්ණ වෙන නමස්කාරයේ ඊට හිත නමලා ඊට අනුව කටයුතු කරන්නේ වෙන්න නම හිස් කර නමස්කාර. හිස නමා කරන්නේ නමස්කාරයයි. මොනවටද හිත නමන්නේ? දැන් අපි ඔළුව නමන්නත් පුළුවන් හිත නමනවා කියලා. හැබැයි මම නම් ඔකට ඔළුව පාත් කරන්නේ නැහැ කියන. ඒ කියන්නේ ඒක ළඟට කියලා බෙල්ල පාත් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ ඒ පුද්ගලයා කරන වැඩවලට යටත් වෙන්නේ නැතුවමත් කියනවා මම උන්ට ඔළුව පාත් කරන්න ලැහැත් වෙලා නැහැ. අන්න හිත නමනවා කියන එකේ අර්ථයක් තියෙනවා. එහෙනම් හිත නමන්නේ යම් කිසි ධර්මයක් අහලා ඒ ගුණේ දැකලා ඒ ගුණේ කරේ තමුගේ නැමී සිටීමක් හිටියනම් ඔළුව උස්සගෙන හිටියත් নমස්කාර කරනවා. ඔකයි හිත නම කටයුතු කිරීමෙන් নমස්කාරය. නියම নমස්කාරය කරන්න ඕනේ යථාබෝධය ලබන්න. ධර්මය අහලා ධර්මයේ තේරුම් අරගෙන බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ තේරුම් අරගෙන තමන් ඊට ගරු කරලා ඒ මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තොත් ඔළුව උස්සගෙන හිටියත් අත් දෙක ළඟ නොකර හිටියත් එයා කරන්නේ මහා නමස්කාරය. නමස්කාරය තෝරා ගන්න ඕනේ. දැන් මේක කළා කියන්නේ කවුද? ඔය ගාතාව තියෙන්නේ මොනරා. දැන් මොනරා හැම වැලගෙනද ඔය ටික කිව්වේ? නමතු බුද්ධානා නමතු බෝධියා කිව්වේ මොනරා කකුල් දෙක උස්සලා ඉඳන් ලං කරලා ඉඳන් අල්ලේ තියාගෙන. නමුත් මොනරා වැදලා නැද්ද? දැන් මේකේ තියෙනවා ගෞරව කිරීම. ඌට පුළුවන් කමක් නැහැ. අර කියන්නා වූ ඉතනමා කටයුතු කරන්න මොනතර පුළුවන් කමක් නැහැ. නමුත් අපේ බෝසතාණන් වහන්සේ සසල හැරිසරනකොට මයුර හේවත් මොනතර කුලයක ඉපදිලා කරපු වැඩ පිළා සංසාරේ පුරුද්දන. සසර වැඳලා පුරලා පුදුලා කරලා පුරුදු බුදුරන්ට ගරු කරලා බුදුරන් වහන්සේලාට නමස්කාර කරලා තිබිච්ච සංසාර පුරුද්ද ඇවිදලා තමයි මොනරා ඒ අධ්‍යයයේ මොනරා අධ්‍යයයේ පුරුදු කරගත් එකක් නෙමෙයි යෝගේ මිනිස්සෙලා ඉන්න කාලේ මිනිස්සෝ පුරුදු කරගත්ත දෙයක්. ඒක පාරම්පරිකව නැත්නම් ඒ සාම්ප්‍රදායිකව ඒ මනසට තැන්පත් වෙලා හිටන් ඒ තත්ත්වෙන් තමයි ඒ අදහස ගත්තේ. ඉතින් මොනරට සිංහල භාෂාව, pāli භාෂාවවත් බෑ. ඌ කෑ ගහන අඩිය කෑ ගැහුවට අදහස මත වෙනවා ওই විදිහේ. මේකෙන් තමයි මොනර ජීවිත කාලයේ තියෙනකම කිසිම ගොදුරකට අහු වෙන්නේ නැතුව මල පුඩුවකට අහු වෙන්නේ නැතුව ආරක්ෂා වෙලා හිටියයි කියන්නේ. ඒ නිසා තමන්ගේ හැඟීමයි මේ ප්‍රකාශ කරන්නේ. භාෂාව මොන එක වුණත් ඒකේ හැඟීම මතු වුණොත්, අදහස මතු වුණොත්. අන්නේ අදහස තමයි මේ රැකවරණ සලසන්නේ. නිසා මේ ගාතාවල් කියනකොට ගාතාවේ අදහස දකින්න ඕනේ. ඒ අදහස දැනගෙන කිව්වොත් බොහොම වැදගත්. අපි උනත් ඔක දකින්න ඕනේ ඔය ක්‍රමයට. ඔය ගාතාවේ අර්ථය. දැනගෙන භාවිතා කරනවා නම් තමයි ඒකේ හරේ ඉන්නේ. ගාථා පදවල නැතුව නෙමෙයි. හරව ආකාරයෙන් පරිපූර්ණයි කිව්වහම සියලු ආකාරයෙන්ම මෙයා පරිපූර්ණයි. එහෙනම් අක්ෂර ගණන රටාව වෙනු පරිපූර්ණයි. යම්කිසි શબ્දයෙන් දිය යුතු යම්කිසි શબ્ද මේ විද්‍යාවක් තියෙනවනම් ඒකෙනු පරිපූර්ණයි. අක්ෂර විද්‍යාවක් තියෙනවනම් ඒකෙත් පරිපූර්ණයි. අදහසක් තියෙනවනම් ඒනු පරිපූර්ණ සම්පූර්ණයි. මේ ආකාරයෙන් තමයි මේ හැම බුද්ධ දේශනාවක්ම ඉන්නේ. මේ නිසා ඒවැ හරයක් නැහැ කියනවා නෙමෙයි සද්දනගලා කිව්වත් අර්ථය නොදන්නව වුණත් ඒකේ තියෙනවා යම්කිසි ගුණයක්. ඒ නියම ගුණය ගන්න තමයි අදහස දැනගෙන කරන්න ඕනේ. තව මේ ප්‍රශ්න තියෙනවා මේ net අඩවන් කරනවා කියන්නේ මොකද කියලා. දැන් net අඩවන් කරනවා කියනොත් තමාගේ නාසය කෙලින් වාගේ පාත්‍රයලා හිටන් ඇහිපිය අඩු වෙන්න ඕනේ. බාගෙට පිය වෙන්න ඕනේ. දැන් ඇහිපිය සම්පූර්ණ ඇරියොත් එහෙම ඉස්සරහා බලන්න. දැන් net අඩවන් වුණාම නේත්‍රා හරියට මේ නාස්තුර කෙලින් වාගේ පාත්‍රය වැටෙනවා. ඒතර සාමාන්‍යයෙන් ඔය මේ විය ගහත් තරම් දුර බලන්න කියලා කියන්නේ net අඩවන් කරලා ඉන්නකොට. දිගහැරියොත් එහෙම ඉස්සරහා පේනවා. අඩුවන් කරගුවාම පේන්නේ සමාධිය බොහොම ටික දුරක් විතරයි. අඩුවන් කරගුවාම net හරියට net වල නේත්‍ර දෘෂ්ටිය මේ නාස් තුල කෙලින් වාගේ පාළේ හැට වැටෙනවා. මෙන්න මේ ක්‍රමයට තියා ගැනීමට කියලා net අඩුවන් කරගන්නවා. තව ඉතින් මොනවා හරි අහන ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න වෙලාව තියෙනවා. දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට කය ගැන වැලීමේදී බුදුරජාණන් වහන්සේ මේ ශරීරය ගැන විග්‍රහ කරලා පෙන්නන්නේ මේ gediyak, වනයක්, රෝගයක් මේ ආකාරයෙන් දකින්න කියලා. ජරා ගොඩක් හැටියට දකින්න කියලා. නමුත් දැන් අහනවා මේ බුදුරජාන් වහන්සේගේ ශාරීරිය පිළිබඳව දේහය ගැන විස්තර කරනකොට බොහොම වර්ණාත්මකව විග්‍රහ කරන්නේ. අපි ශ්‍රී දේහය කියන අයකට. මේ ආදි වශයෙන් নানা ආකාර දේවල් වලින් අපි විග්‍රහ කරනවා. දැන් මේක බැලිය යුතු ආකාර තියෙනවා. යමක් දැක ගැනීමේදී ඒ පිළිබඳව හිතන ආකාරයට තමයි ඒකෙන් ලැබෙන ප්‍රයෝජනෙ. දැන් අපිට යමක යථාර්ථයක් තියෙනවා. යථාර්ථවත් කියන්නේ යමක එක එක ආකාර මේ ඒකේ උරුම ස්වභාව තියෙනවා. ඒතර ඒ දේ පිළිබඳව බැලිය යුතු ක්‍රමයක් තියෙනවා. යමක් පිළිබඳව අපිට අත්හරින්න නොවැළෙන්න විදෙන්න බලන්න ඕන නම් බැලිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට බැලුවොත් ඒ ටික සිද්ධ වෙනවා. ගෞරවයක් භක්තියක් ඇති වෙන බලන ක්‍රමයක් තියෙනවා. ඒ අනුව බැලුවොත් ඒ ටික සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ එහෙමයි. දැන් මල් පෝච්චියක් අරගෙන මැටි ගොඩක් මැටි ගොඩක් කියලා බැලුවොත් මල් පෝච්චියක් කියන සංඥාව නැතිලා ඒක මැටි ගොඩක් කියන සංඥාව වෙනවා. ඒක ලස්සන මල් පෝච්චියක් කියලා බැලුවොත් ඒක ලස්සන මල් පෝච්චියක් කියන සංඥාව වෙනවා. යම්කිසි සංඥාවක් හේතු කොටගෙන අපිට යමක් අත්හැරීමට නොවැල්මට මිදීමට නැත්නම් නිවනට හේතු වෙනවාද? අපිට අවසයෙන් නිවනට හේතු වෙන්නා වූ සංඥාවක්. වෙන එකක් නෙමෙයි මෙතනින් ගන්නේ. යමක් ඇසුරු කරනකොට රාගක්ෂේට, දේසක්ෂේට, මෝහක්ෂේට හේතු වෙනවා පේනවනම් ඒක එසේ ඇසුරු කරන්න ඕනේ. දැන් යමක ඇත්ත දේවල් තියෙනවා. බැලිය යුතු යථාර්ථ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයේ බලනකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ බලනකොට අපිට සිද්ධ වෙනවා ඊට අනුකූල දෙයක්. බැලුව ආකාරයෙන්. ලෝක සත්වයාමී කාමීට පෙළඹිලා පංච කාමයන්ට සම්බන්ධ වෙනකොට බොහෝ කොට මේ ලස්සන ශාරීරිය කියන වචනේ අරගැනීමේදී එක පැත්තක අදහසක් එනවා. දැන් සියලුම ලක්ෂණ දේවල් කාමයට පොළඹවන්නේ නැහැ. කාමයට පොළඹවන ලක්ෂණ දේවල් තියෙනවා. හැඩ වැඩ බලන්න ගියාම වර්ණනා කරන්න ගියාම යම්කිසි පුරුෂයෙක් විසින් කාන්තාවක් ගැන හෝ කාන්තාවක් විසින් කඩවසම් පුරුෂයෙක් ගැන හෝ පුරුෂයෙක් ලක්ෂණ කාන්තාවක් ගැන හෝ හැඩ වැඩ කරන්න වර්ණනා කරන්න ගියොත් එහෙම ඇති වෙන අදහස් කාම අදහස් වෙනවා. එහෙනම් ඒක රාගක්ෂේර, දේසක්ෂේර, මෝහක්ෂේර හේතු වෙන වර්ණාවක් නෙමෙයි. ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවේදී අපි දකිනවා නම් රාගක්ෂේර, දේසක්ෂේර, මෝහක්ෂේර හේතු වෙන්නේ ඒ කාමයේ ගෝචර වෙන ලක්ෂණ බලන්න ඕන ක්‍රමයක් තියෙනවා නේද? ඒක කාම හැඟීම් මතු කරන්නා වූ ලක්ෂණ වර්ණාවේ දකින්න බෑ. ඒ ලාවේදී ඒකේ තියෙන විපරීත වෙන ස්වභාවය, ඒකේ තියෙන ජරා ස්වභාවය, ඒකේ තියෙන අවැඩ ස්වභාවය දකින්න පටන් ගත්තා. ඒ තුලින් දැක් ගන්න පුළුවන් වෙනවා ඊට අනුකූල දේ. ඒක අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ වඩිනකොට එක්තරා කොටයක් තියෙනවා දැක්කා. දැකලා වික්ෂුන් වහන්සේලාට කියනවා "ඇවැත්නි මට මේ කොටේ ඔන්නම් ජලයක් වාගේ බලන්නත් පුළුවන්. ඔන්නම් ද්‍රව්‍යයක් වාගේ බලන්නත් පුළුවන්. ඔන්නම් වායුවක් වාගේ බලන්නත් පුළුවන්. අවශ්‍ය නම් ගින්නක් වාගේ බලන්නත් පුළුවන්. මේ හතර ආකාරයේ මට මේ කොටේ වැලිය හැකියි. මේක හරි වැදගත් කතාවක්. දැන් අපි කොටයක් බලනකොට බලන ක්‍රමය එකක්. ආපෝ කසිනිය වල්ලා තියෙන කෙනෙක් හිටියොත් එහෙම ඒ කොටේ තිබෙන පරමාණු අංශු එකින් එකට බැඳිලා තියෙන හැඳිලා තියෙන ආකාරය හිතලා අරගෙන මේ බඳුවන්නා වූ බැඳීමක් හැඳීමක් නිසා මේ කොටේ ආකාරය වෙන්නේ කියලා. ඒ ක්‍රමයෙන් සිහි කරලා බලනකොට බැඳීම වෙනවා. බැඳීමේ ස්වභාවය ජල ස්වභාවය කිව්වෙත් ඒකයි. ජල කියන්නේ ජාලය කියන එකයි. ජල කියන වචනේ වතුරට එදෙන්න හේතුවක් එකින් එක හොඳට බැඳිලා හැඳිලා තියෙන ආකාරය පැහැදිලිව පේන නිසා. ජාලයක් කියන්නේ දැල් රටාවක්. එකින් එකට දැල කියන්නේ එකින් එකට කෑලි එකින් එකට මූට් වෙලා බැඳිලා තියෙන ආකාරය. මෙන්න මේ වගේ පරමාණුයෙන් පරමාණුවට එකින් එක ඇදිලා බැඳිලා හිටන් ලං වෙලා ලං වෙලා ආකර්ෂණයකින් බැඳිලා තියෙනවා දැක්කොත්. එහෙමයි මේ කොටේ හැදිලා තියෙන කියා දැක්කහම. කොටේ කියන සංඥාව නැති වෙලා ගිහිල්ලා බැඳිලා තියෙන ආකාරය දකින්න සංඥාවක් ආපුවාම ඔක ආපෝ සංඥාවෙන් බැලුවා වෙනවා. ඒතර කොටේ කියන සංඥාව නැති වෙලා බැඳී තිබෙන ආකාරය හිතට එනවා. මේ බල කොටේ දිහා බලපු ආකාරය. ඊතර මේකේ තියෙන තෙද බව. ගිනි බව ගින්දරම නෙවෙයි ඔය කියන්නේ. ගින්දරේ තේජෝ කියන්නේ ඒකේ තේජාසී බව පෙන්වන නිසා. මේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා ආදි වශයෙන් තියෙන සුද්ධාස්තකයන් එකතු වෙලා යම් ආකාරයකට. යම්සේ තිද ගැන්ුණාම ඊට අනුකූල දෙයක් විද්‍යාමානව නොබිඳී පේනවා. අන්නේ උපමට්ටම් වෙලා තියෙන්නේ මේ වායේ තිබෙන්නා වූ උපමට්ටම් වේ තේජස්වි ගතිය. ඒ ගතිය නිසායි මේ කොටයක් හැටියට මේක පේන්නේ කියලා. ඒ ආකාරයෙන් බලනකොට කොටේ තේජෝ ධාතුවක් හැටියට දකිනවා. මේ මේ පරමාණුන් මේ මේ අතර සැලිලා ඒ මේ අතර ඇදිලා බැඳිලා මේ ආකාරයෙන් තියෙනවා ඒකේ බැඳුණු සැලෙන ස්වභාවයක් තියෙනවා නමන්න පුළුවන් හයි හතිය කියලා යම්කිසි එබෙන මට්ටමක් විසිරෙන මට්ටමක් ප්‍රසාරණය වෙලා තියෙන මට්ටම. යම් අණුව පිහිටලා තියෙනවා නම් ඒ පරමාණු. ඊ අණුව තමයි ඒ ස්වභාවයේ ඒ ඒ ද්‍රව්‍ය වස්තු වශයෙන් පේන්නේ. මෙන්න මේක දැක්කහම වායෝ ස්වභාවයෙන් පිම්බිලා හැකිලිලා තද වෙලා බුරුල් වෙලා ආදි වශයෙන් තියෙන ආකාරය. ඒ ගති ලක්ෂණයෙන් බලනකොට කොටේ කියන හැඟීම නැති වෙලා ඒ ගති ලක්ෂණයෙන් පේන්න වෙනවා. කොටේ වායෝ ලක්ෂණය බලන්න පුළුවන් කිව්වේ ඒකයි. ඒ වගේම පරමාණු ඒකීය වෙලා ලං වෙලා කළු බවට පත් වෙලා බැඳිලා හැඳිලා මෙන්න මේ ආකාර තද ස්වභාවයකින් පිහිටලා තියෙනවා. ඒ ආකාරයෙන් බලපුවාම කොටය කියන සංඥාව වහ කියලා තද ස්වභාවය හිතට එනවා. පටවි ස්වභාවයෙන් ආපහා පටවි සංඥාවෙන් කොටේ බැලියයි. එකම කොටේ හතර ආකාරයකින් බලන ඇති දැකලා පුරුදු කරලා තිබිච්ච ශක්තිය නිසා. ඒ කසින වැඩිීමේ ශක්තිය නිසා. ඒ ඒ ආකාරයෙන් බලන්න පුළුවන් ධාතු හතරට වෙන් කරලා. මෙන්න මේ ධාතු හතරට වෙන් කළා බලන එක ධාතු මනසිකාරය කියලාත් පෙන්නනවා. ওই ධාතු මනසිකාරයේ තියෙන හතරාකාරයට බෙදලා බැලුවාට සාමාන්‍ය කෙනෙකුට ඒ පොටයක් කියලා පේනවා මිසක් ඒකින් හරියට අපේන්නේ. කොට සංඥාවෙන් දකිනවා මිසක් දී සංඥාවෙන් දකිනවා මිසක් ඒ සංඥාව ඉක්මලා වෙන සංඥාවකින් දකින්නේ. මෙන්න මේ වගේ ලෝක සත්‍යය මේ ඝන සංඥාවකින් සත්ව පුද්දල සංඥාවකින් මේ සත්වයා දැකලා ඇලීමට බැඳීමට පුරුදු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ රාගයේ ක්ෂය කරගන්න, ද්වේෂය ක්ෂය කරගන්න, මෝහය ක්ෂය කරගන්න. යම් දෙයක් ඇලීමක් බැඳීමක් සහිතව දැක්කොත්, රාගිකව දැක්කොත්, ඒකට හට ගන්නවා ඇලීම. ඒ වගේම ඇලුන දෙයක් වුණොත් තමන්ට ඒක තමා වසඟීට ගන්න තමාට පරිහරණය කරන්න හිතෙනවා. කායික අදහසින් ගත්තොත්. ඒකට විරුද්ධකාරකයන් එනකොට ඒවට ගැටෙනවා. විරුද්ධකාරකයන් නැති ඇලෙන වස්තුවක් ලෝකේ දකින්න නැහැ. බල්ලන් රහුවෙච්ච මස් කටු වාගේ, උගුසන් රහුවෙච්ච මස් කැටි වාගේ ඇලෙන වස්තුවට ලෝකයා පොරකනවා තරඟ කරනවා. මේ වෙලාවේ තමාගේ බලාපොරොත්තු පොරකන් නැතුව තරඟ කරන නැතුව නිදහසේ ඇලීම භුක්ති විඳින්න. හැබැයි එහෙම ලෝකයක් නැති නිසා එයාට සිද්ධ වෙනවා විරුද්ධතාවයන්ට ඒ සමගම ගැටෙන්න. එහෙනම් ඇලීම යම් තැනකද ගැටීමත් එතන සම්බන්ධ වෙනවා. ඇලීමයි ගැටීමයි දෙක වටිනවා කියලා අල්ලගත්තාම මුලාව. ඉතින් එයාට මුලාවෙන් අත්හැරෙන්න විදින්න බෑ. ඇලීමයි ගැටීමයි මුලාවයි තියෙනවා. ඔකට අපි කියවා රාගයයි, ද්වේෂයයි, මෝහයයි කියලා. රාගයයි, ද්වේෂයයි, මෝහයයි තියෙන පැත්තක් තියෙනවා නම් නිවන් පැත්ත නෙමෙයි ලෝක පැත්ත. රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක් කරනවා නම් ඒක නිවන. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ රාගයට, ද්වේෂයට, මෝහයට බැඳෙන පැත්තේ සංඥා පහල කරන්න නෙමෙයි ඊ අදහස් අරගෙන. අපිට ඕනේ ඒකෙන් මිදෙන පැත්තට ගන්න. මෙන්න මේ නිසා අපි දැනගන්නවා යම්කිසි මිනිසෙයේ කාම සංඥා ඇති කරන්නා වූ යම් රූපයක් දැකලා ඒක ඒ විදිහට වර්ණනා කරන්න ගියොත් කාම සංඥාවෙන් ගන්න ගියොත් ඇලීමටයි ගැටීමටයි මුලාවටයි වැටෙනා මිසක් රාගක්ෂේර දේසක්ෂේර මෝහක්ෂේර හේවත් නිවනට මාර්ගයක් නෙමෙයි. අපිට ඕන කරන්නේ ද්‍රව්‍ය වල තිබෙන අපිට පේන එක යථාර්ථය කියන නිගමනය කරන්නේ නැතුව අපිට අවශ්‍ය දේ කරගන්න ඒ තුලින්. පේන දේ යථාර්ථය කියලා ගත්තොත් ඒ බැලුව දෘෂ්ටි අනුවයි ඒක එහෙම පේන්නේ. තව විදිහකින් බැලුවොත් ඒකයි යථාර්ථය හැටියට පේන්නේ. සතර මහා භූතයන්ගෙන් හටගත්ත දේවල් ද්‍රව්‍ය වස්තු හැටියට අපිට ඒක යථාර්ථයක් හැටියට වෙනවා. මේක ලීයක්, මේක ගහක්, මේක මිනිසෙක්, මේ සත්වෙක්, පුද්ගලයෙක්, මේ ද්‍රව්‍යයක්, මේ වස්තුවක් කියලා එහෙම පේනවා. ඒ පේන එක නිවන් දකින්න හේතු වෙන්නේ. අපේ પરමාර්ථය නිවන් අවබෝධ කරගන්න නම්. නිවන් අවබෝධ කරන්න රාගක් සේවෙන, දේශක් සේන, මෝහක් සේන යම් මගක් ඇද්ද, යම් ක්‍රමයක් ඇද්ද. ඒ ක්‍රමයේ තුලින් ඒ දේ දකිය යුතුයි. ඇසිය යුතුයි, දැනගත යුතුයි. මෙන්න මෙහෙම දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ආර්ය මාර්ගය. ඒකේ ප්‍රයෝජනේ අන්තිම නිවන. ඉතින් අපේ પરමාර්ථයේ නිවන නම් ලෝකයේ එක එකනාගේ දෘෂ්ටි පසයන්ට අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒක නිවන්ට ගෝචර වෙන්නේ කොහොමද කියලා ඒකට අනුකූල හටාවද කියලා දැකලා. නිවන්ට ගෝචර වෙනවා නම් ඒ දේ කරගන්න එකයි. දැන් ඕක තේරුම් ගන්න බැරුව මේ දෘෂ්ටි පසය කියලා යථාර්ථය හොයන්න කියලා හුඟ දෙනෙක් මුලා වෙලා ඉන්නේ. নানা ආකාර අදහස් ගන්නවා. ගත්තාට පස්සේ ඔය පිළිමේ කොන්ක්‍රීට් නේ. ඔය පිළිමේ කරදාසිනේ. ඔය රූපේ කරදාසිනේ. ඔය කොහොමද බුදුන් වෙන්නේ? අපි නම් බුදුන් වදින්න යන්නේ නැහැ පිළිම වදින්න යන්නේ. කට්ටියක් කොහොම කියනවා. දැන් මොකේද ඉන්නේ? දෘෂ්ටියක ඉඳගෙන නිගමනට බහිනවා. අපිට ඕන කරන්නේ යමක් ඇසුරු කරනකොට අපිට පේනවා නම් රාගක්ෂේත, දේසක්ෂේත, මොහක්ෂේත යම් ඇති වෙන සංඥා. ඇති වෙන ක්‍රමයක් අපිට දකිනවා නම්. ඒක නැඹුරු වෙන ලක්ෂණයක් යමකින් ගන්න පුළුවන් නම්. අපේ ප්‍රයෝජනේ ඒක ගැනීමයි. ඒකයි නිවන් මාර්ගය. ඉතින් ඔයගොල්ලෝ අපි දකින්න ඕනේ. දැන් බුද්ධ ශරීරය දිහා බලනකොට දකින්න තියෙන විද්‍යාමාන වෙන්නේ හිත නිවන රාගක්ෂේර, දේසක්ෂේර, මොහක්ෂේර ආධාරවන සාන්ත වූ ස්වභාවයක් මානසිකත්වයට ගොඩ නැගින එක. ඒක රාගයෙන් තොරයි. කාම රාගයෙන් තොරයි. රූප රාගයෙන් තොර නැහැ. කාම රාගයෙන් තොරයි. බුදු පිළිමයක් දිහා බලා ඉන්නවා. ඒ වගේම කලවසන් ස්ත්‍රී පුරුෂ රූප දිහා ස්ත්‍රී පුරුෂය බලා ඉන්නවා. දැන් මේ දෙකේ ලොකු වෙනසක් වෙනවා. කාටවත් බුදු පිළිමයක් දිහා බලා හිටියට රාගයක් හටගන්නේ නැහැ. හටගන්නේ හරි සාන්ත බවක්. ඊළඟ අන්න සාන්ත බව ඔක්නන් වෙනවා නම් අපිට ආර්ය මාර්ගයේදී ඒක ලොකු කුරුකුලක්. දැන් බුදුරජාන් වහන්සේ පිළිබඳව ගෞරව භක්තියකින් සිහි කරනකොට ඒ ඇති කරන්නා වූ ලක්ෂණ කාම ලක්ෂණ ගැන සිහි කිරීමක් නෙමෙයි. ඒක රූපාවචර කොටසයි කාමාවචර කොටසයි නෑ. බුදුරජාන් වහන්සේගේ සාන්ත ස්වභාවය. එහෙනම් බුදුරුව තුල තිබෙන සාන්ත ස්වභාවය ඔපණන් වෙන විදිහෙන් බුදුරුව දිහා බලන්න පුරුදු වුණා, බුදුන් දිහා බලන්න පුරුදු වුණා. ඒ ಗುಣ සිහි කළොත්. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේගේ ශරීරයේ දෙතිස් අර කුණු කොටක් සිත්වයකින් යුක්තයි කියලා ඒකට මේ බලන්න යන ගන්නවට වැඩි ශ්‍රද්ධාව භක්තියක් ඇති වෙන්න හේතු වෙන මූලික පැහැදීමක් ඇති වෙන්න හේතු වෙනවා අර ශ්‍රී දේහය කියලා ගුණයෙන් බලන ගුණ 100 කියලා බලනකොට දැන් ওই විදිහට බලන්න බෑ කාන්තා රූපයක් දිහා පුරුද කඩවසම් පුරුද රූපයක් දිහා ගුණ 100 කරන්න බලන්න ගුණයකින් ඔප්නැන් වෙච්ච එකක් නෙමෙයි කාමයෙන් ඔප්නැන් ඔප්නැන් වෙච්ච එකක් තමයි ඒ කාමක කය තමයි ස්ත්‍රී පුරුෂ වශයෙන් මේ හදාගෙන තියෙන්නේ ඉතින් ඒක ගති ස්වභාවය බුදුරන් වහන්සේගේ පිහිටන්න බැරි මොකද පාරමිතා බලයේ හේතු කොටගෙන සාන්තියට ප්‍රණීතියට නිවනට නැමෙන විදිහට සකස් වෙලා ඊට අනුකූල වන්නා වූ ස්වභාවයක් දර්ශනය කරන රූපාවචර ගුණ ස්වභාවයක් විද්‍යාමාන කරන රූප ශක්තියක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වශයෙන් උන්වහන්සේට පින්ඵල වශයෙන් ලැබුණා. අන්නේ ලැබිච්ච පාරමිතා බලයෙන් පාරමිතා පුණ්‍ය ශක්තිය බලයෙන් ලැබිච්ච දේ සාන්ත බවට ප්‍රණීත බවට පත් කරන්න හේතුකාරක වන්නා වූ ස්වභාවයක් විද්‍යාමාන කරනවා. ඉතින් බුදුරුව දිහා බලාගෙන ඒ తీරු පැහැපත් වෙනකොට අර කුණු කුරස්ති ඇති ගැනීමට ඒක උපමා නොකර අර පැහැපත් භාවයට සාන්ත බව ප්‍රණීත බව ගන්න උපමාවක් වශයෙන් ගත්තහම අන්නේ උත්තරීතර தත්ත්වයටපත් වෙන්න හේතු වෙනවා ඒකෙන්. ඉතින් ඒ නිසා අපි බැරිලා හරි මේ උත්තරීතර සාමාන්‍ය මනස ඕවා වෙන් කරලා ගන්න දන්නේ නැති නිසා එක දෙයක් නරකයි කිව්වොත් එහෙම එයාගේ හැම එකක්ම නරකයි කියලා ගන්න පුරුද්දක් වෙලා තියෙනවා. එක දෙයක් හොඳයි කිව්වොත් එයාගේ හැම දෙයක්ම හොඳයි කියලා ගන්න පුරුද්දක් වෙලා තියෙනවා. ලස්සන කියන කුණු උපමාත්‍රයට හැවටෙන ලෝක සත්වයා. අර කුණු කන්තල් 32ම ලස්සන කෑලි හැටියට ගන්නවා. ඒකේ ಗುಣ කියලා දකින්නේ නැහැ. මොකද ලස්සන කියන හැඟීමේ වහනවා අර තියෙන ಗುಣ. ඉතින් මෙන්න මේ වගේ ලෝක සත්‍යය ඒ ඒ தත්වයන් ගන්නකොට යථාර්ථයෙන් දකින්න පුරුදු වෙලා නැති නිසා නරකට ගත්තොත් ඒකේ තිබිච්ච ඔක්කොම නරකයි කියලා නිගමනට බහි. දැන් බුදුරජාන් වහන්සේගේ ශාරීරියේ දෙතිස් ගුණ කොටාසියක් නේ කියලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් එහෙම. අර චිත්ත ප්‍රහාදී ඇති වෙන තිබිච්ච පැත්තත් අර කුණු කොටක් කොටසට දාලා ගන්න ස්වභාවයක් එනවා මානසිකත්වයේ එහෙමයි සාමාන්‍ය මිනිස්සයාට. නිසා එයාට අවඩක් වෙනවා. හොඳ පැත්තට දාලා ගත්තොත් යට වැඩ බලන්න කුණු කොටස් බලන්න තව කැලි ඕන තරම් ලෝකේ තියෙනවා. කය හැටි බලා ගන්න ඕනේ. නැ බුද්ධ ශරීරයත් ඒ කුණු කය හැටියට බලන්න ගියොත් එහෙම අර බුදු ගුණේ සාන්ත ප්‍රණීත වශයෙන් දැක්කා වූ ඒ ಗುಣ සාන්තිය. ඒක අතර කුණු ගොඩ දාලා බලන මිනිහා නිකම්ම හුරු වෙනවා. ඒතරක් ಗುಣ වැඩෙන්නේ නැතුව යනවා. ඒ නිසා තමයි බුදු ගුණ බලන්න ගියාම බුදු ශරීරයේ ශ්‍රී දේහයක් කිය හැටියට සාන්ත පැහැපත් හැටියට බලනවා මිසක් ඉතින් මේ තියෙන කුණු කේස්නේ මේ තියෙන කුණු ලොම්නේ මේ තියෙන කුණු නියපොතුනේ කියලා බලන්න ගියොත් එහෙම සිද්ධ වෙන්නේ අර අපි බලාපොරොත්තු වෙන සාන්තියෙන් අහකට යන පැත්ත. ඉතින් අපි දකින්න ඕන හැම දෙයකම තියෙන ක්‍රමයක් තියෙනවා. එකක් සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න අවස්ථාවක් තියෙනවා. ඊ අවස්ථාව ඉක්ම ගියාට පස්සේ දකින්න සාන්තයි ප්‍රණීතයි කියලා ගත් එකේ තව වෙලා තියෙනවා. නරකක් තියෙනවා. ඊට වඩා සාන්තයි ප්‍රණීතයි ඊට වඩා හොඳ තත්ත්වයක්. ඒකට බහිනවා. මේක අනුපූර්ව ගමනක්. සාන්තයේ ප්‍රණීතියේ දකින්න යන්නේ අනුපූර ක්‍රමයකින්. දැන් ගිහි ජීවිතයක කම්කටොළු සහිතව ගත කරන එක දුක් සහගතයි. ඒකෙන් තමයි පැවිදි වෙන්න ඕන කියලා පැවිදි කෙනෙක් පැවිද්දට වහිනවා යම් කෙනෙක්. දැන් එයා දකිනවා. ගිහි ජීවිතයේ කම්කටොළුයි පැවිද්ද සාන්තයි ප්‍රණීතයි කියලා. පැවිද්දට ගියාට පස්සේ තවත් ඒකම සාන්තයි ඒකම ප්‍රණීතයි කියලා එතන ඉන්නේ නේ. ආ පැවිදි රුවේ පැවිදි ගති ලක්ෂණේ ඉන්නේ. මට දැන් මෙතන හිටියට මගේ හිතට කාම සංකල්පනා වද දෙනවා. ද්වේෂ සංකල්පනා වද දෙනවා. එහෙනම් මේකම වදයක්. තව මෙතන සාන්ත ප්‍රණීතයෙන් ගන්න සුදුසු නෑ. ඒතර මේ පරිසරය ඇසුරු කරගෙන ඉන්නකොට নানা ආකාර ගති ලක්ෂණයි තියන අය වැඩ කරන්නේ නැති කතා කියනවා. විහිළු තහළු කරනවා. අවිවේකයි. එහෙනම් මේක සාන්ත ප්‍රණීත නෑ කියලා එතෙන්දී නිගමනයට බහැලා ඊට වඩා සාන්තිය ප්‍රණීතිය වෙන යනවා හුදකලා විවේකී දැනකට. අර වගේ බාධා වලින් තොර තැනකට. අන්න අර පල්ලෙහාට ඉඳලා උඩට යනකොට දකින්නවා. ඒ හුදකලා විවේකී අරන්නේ මුල් ශුන්‍යාකාර හරි සාන්තයි ප්‍රණීතයි කිය. ඒ ජීවිතේ කොච්චර හොඳද කියලා දැකලා එතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ මේක කොච්චර හොඳ කියලා එතන මේ ලැග ලැග ඉන්නේ නැහැ. එතෙන්දි දකින්නවා. මේ කොච්චර අරන්නේ මුල් ශුන්‍යාකාරයේ දලා විවේකීව හිටියා. මගේ හිතට කාම සංකල්පන අවද දෙනවා. ද්වේෂ සංකල්පන නැගෙනවා. මේක මහවදයක්. මෙවඳු කාම සංකල්පනා වලින්, දේශ සංකල්පනා වලින් අහක් වෙන විදිහට මගේ මානසිකත්වය හැර ගහ ගන්න ඕනේ. මෙතන තියෙන මේ දීපල වලට, මේ ගහකොළ වලට, එහෙනම් මෙතන තිබෙනා මේ සුන්දර පරිසරයට ආසා කරගෙන ඉන්න ගියොත් එහෙම මට සිද්ධ වෙන්නේ කාම සංකල්පනා ඒ පැත්තට නැවෙන එක. ඒ පැත්තට මනස යන එක මනසට කරදරයි. දැන් එයා හොඳයි කියලා ගියේ කියන අරකක් දැකලා ආදීනවයක් දැකලා. ඒවට තිබෙන්නා වූ විතර්ක ਵਿਚාර වශයෙන් අර කාම විතර්ක ව්‍යාපාර විතර්ක විහිංසා විතර්ක ඇති වෙන තත්ත්වේ නැති වෙන්නේ. අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සංකල්පනා කියන මේවා හොඳයි කියලා ඒකට වහිනවා. ඒක සාන්තයි ප්‍රණීතයි කියලා. එතකොට කාම විතර්ක ව්‍යාපාර විතර්ක ආදී දැන් එතෙදි නරකයක් හැටියට දැකලා ඒකත් අත්හැරලා අන්න හිත සවිතක්ක සවිචාර වලට ගන්නවා. ඒ කියන්නේ අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙකම්ම සංකල්පනා උඩ බස් වෙනවා. දැන් එතෙන්දි සාන්ත බව ප්‍රණීත බව කර කලින්ට වඩා දැනෙනවා. හැබැයි එතෙන්දි දකින්නවා. මේ සිටිවිලි හිත හිතා ඉන්න එක මහ වෙහෙසක්. මේ සිටිවිලි නිසාත් නැගෙනා මේ යහපත් සිටිවිලි නිසා චිත්ත ප්‍රබෝධයක් නැගෙනවා. මේ සිටිවිලි හිත හිතා නැගෙන ප්‍රබෝධෙට හිතන්නේ නැතුවම නැගෙනවා නම් කොච්චර හොඳ. එහෙම දකින ප්‍රථම ධානය ආදීනවයක් දකින්න. දැකලා හිටන් ඒ සිටිවිලි අත්හැරලා. ඒ නිදහස් සාන්තියෙන් විවේක සාන්තිය ලැබෙන්නා වූ ප්‍රීතියට සුඛයට හිත තියෙනවා. ඒක ඊට වඩා සාන්තයි ප්‍රණීතකිය ද්විතිය අධ්‍යානිය දකින්න. එතෙන්ට ගියාට පස්සේ දකින්නවා. මේ ප්‍රීතිය නිතරම ඔප්නැංගි ඔප්නැංගි. මේ කය රැලි ගන්න රැලි නැගිනවා වගේ. කොච්චර හරි සිහි බේවි මතුවෙනවා. මතුවේ මේ කය ප්‍රීතියේ ඔප්නං වෙනවා කුල්මත් කරනවා. පොළඹවනවා. මේ සුඛයක් තියෙනවා නම් ප්‍රීතියෙන් අහක් වෙච්ච සුඛය කොච්චර සාන්ත ප්‍රණීතද කියලා. ද්විතිය ධානය ආදීනව දකින්න. දැකලා ඒක අහ කරුවාම ඒ ප්‍රීතියෙන් පොළඹවන්නේ නැති. සාන්ත සුඛ ස්වභාවයක් ඇත්තව තෘතිය අධ්‍යායයටපත් වෙනවා. එතෙන්ටපත් වෙනකන් ඒක සාන්තයි ප්‍රණීතයි කියලා දකිනවා. එතෙන්ටපත් වුණාට පස්සේ දකිනවා. මේ සුඛය මේ ශාරීරිය පොළඹවල හැමිලීම එතෙන්ට ඇද ඇද බැඳ බැඳා තියෙනවා. නිදහස් වෙන්නේ නැහැ. මනස නිදහස් කරන්න බෑනේ. මේ සුඛේ බැඳෙනවානේ. ඉතින් මෙතෙන්ද යකින්න පටන් ගන්නවා හතරවෙනි දැහැණි ආලෝක සංඥාවක් කියලා නැගෙනවා හතරවෙනි දැහැනේ ස්වභාවය. අරමුණු වෙනවා තෘතිය අධ්‍යායනයේ. මේ සුඛේද ඇලිලා බැඳිලා නොහිටින තතිය නිදහසටපත් වෙනවා. ඒක කොච්චර සාන්තද ප්‍රණීතද? අනේ ඒ චතුර්ථ ධානී සාන්ත ප්‍රණීත වශයෙන් දකින්නේ. හිත යනවා ඉතින්. අර සුඛයෙන් ඈත් වෙලා ගිහිල්ලා ආලෝකේ නිදහස් භාවයට හිත ගිහලා නිදහස් වෙලා හිටිනවා. දැන් ආව චතුර්ථ ධානයට. හැබැයි එක එක දේවල් හිතන්න පුළුවන්. කාගේ දේවල් දේශ දේවල් මොහ දේවල් නෙමෙයි නමුත් එක එක විදිහට අදහස් එනවා විතර්ක. චිත්ත පරිවිතර්ක නැගෙනවා. නැගිලා හිටන් මේ ලෝකේ ප්‍රශ්න ගැන එක එක දේවල් ගැන ඕක ගැන හිතන්න හිතෙනවා. යාරක හැදුනේ කොහොමද? මේක හැදුනේ කොහොමද? අරයාගේ හැටි කොහොමද? රාපු එකනාගේ හැටි කොහොමද? දිවස දිව කන යොමු කර කර බලන්න හිතෙනවා. ඉතින් පරිසිට බලන්න හිතෙනවා. එක එක දේවල් කරන්න හිතෙනවා ඉද්දි වලින්. දැන් අපිට හිතේ වැඩ ගොඩක් හැදිලා ඒකේ. දියුණු හිතෙන් කරන්න පුළුවන් වැඩ කොටසක් ආවට පස්සේ ඒකට බහලා ඒවැ හිත ඇවිදිනවා. නොඑක් නොයි සංඥාවලට බහිනවා. ඒකේ වෙහසක් දැකලා. වැඩක් නැති දේවල් හොයන්න ඕනේ නැහැ කියන නිදහස් අහතර හිත තියෙනවා. එකම සංඥාව. නානත් සංඥාවල තියෙන ආදීනව දැකලා අත්හැරලා ඒකී වූ ආකාසානංචයතන සංඥාවට හිත තියෙනවා. ආකාසානංචයතන කියන සමාපත්තියටපත් වෙනවා. එතකන් ඒක සාන්තයි ප්‍රණීතයි. එතෙන්දි දකින්නවා. මේ හිත විසින් මේ බාහිර ලෝකයේ ආකාශය බැඳගෙන රැඳවාගෙන ඉන්නේ. ඇයිලා ඉන්නේ වෙහසක් නේ. ඒකේ ආදීනවයක් දකින්න. මේ හිත නිදහස් කරා නම් ඒ ආකාශේ කොච්චර දැනීම නිදහස්ද කොච්චර සාන්ත ප්‍රණීතද කියලා. එහෙම අදහසක් ඇවිදලා ආකාශ සංඥාව අතුරුදහන් කරපුවාම දැනීමේ සංඥාවවත් විඥාන සංඥාව එනවා. දැනෙන සංඥාව ඊට වඩා නිදහස්. දැන් මේ ගැඹුරට යන්නේ හැටි. දැනෙන සංඥාවට ගියාම අනන්තව දැනෙනවා. ඒක ගැන බලනකොට පේනවා. එතෙන්ට ගියාම පේනවා. මේ අනන්තව නිකන් දැනෙනව නෙමෙයි. මනස අනන්තයට විහිදුවාගෙන විසිරවාගෙන ක්‍රියාත්මක වෙන නිසා මේ අනන්තය දැනෙන්නේ. නිකන් නම් දැනෙන එකක් නෑ. මේක හේතුඵලයක්. මේක උත්සාහයක්, වීරියක් යොදවමින් මනස කරන වැඩක්. මේ උත්සාහයේ වීරිය අත්හැරලා දැමන කොච්චර සාන්තද ප්‍රණීතයි. ඔය අදහ වෙනවා. මෙන්න මෙතන මොකද කරන්නේ? අර අනන්තව විහිදපු විඥානීය කරපු ක්‍රියාකාරී වීරිය නවත්තනවා. සාන්ත වෙලා ප්‍රණීත වෙලා අබ ඇටයක් තරම් මුං ඇටයක් තරම් කඩල ඇටයක් තරම් මේ වගේ පුංචි ප්‍රමාණයකට මානසිකත්වයේ විහිදිලා එන් එහාට විහිදෙන්නේ නැතුව නවතිනවා. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ කියනවා ආකින්චඤ්ඤායතන හාපතියට ආව. ඔතෙන්ට ආවට පස්සේ දකින්නවා. මේකත් නිකන් හැදිච්ච එකක් නෙමෙයි. මේ කඩලැටයක් තරමට නැත්නම් ඒ තරමට කඩලැටයක් කියලා දකින්නේ අපි උපමාවක් වශයෙන් කියනකොට සංඥාවෙන් දකිනවා මනස විහිදිලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රමාණයක. මේකත් නිකන් නෙමෙයි උත්සාහයෙන් වීරියෙන් මානසික ක්‍රියාකාරීත්වයක් නිසා මේ தත්තරපත් වෙන්නේ. මේ උත්සාහයේ වීරියත් වෙහෙසක්. මේකත් අත්තරියොත් මේ ප්‍රශ්නෙත් නෑ. ඔය අදහස එනවා. ඔන්න ඔය අදහස එන මොකද කරන්නේ? මනස ගොඩනගෙන උත්සාහයේ වීරිය අත්හරිනවා. අත්හැරපු ගමන් අර ස්වභාවයේ බලා සිටියේදී කුඩා වෙන්න පටන් ගන්නවා. අබෑට යතරම් වෙනවා ඒ තවත් පාන ඉන්දිකට තුනක් තරම් වෙනවා තව තවත් ඊටාම් සුත්‍ර බවට පත් වෙනවා ඊටාම් පුජ්‍ය බවට පත් වෙනවා දැනෙනවයි කියන එක නොදැනෙන தත්ත්වෙට අන්ත මාත්‍ර මතේ මාත්‍රයට මාත්‍රයට එනවා. අංශු මාත්‍රයට බහිනවා. දැනීමේ අංශු මාත්‍රයයි. ඔන්න ඔතෙන්ටපත් වුණාට පස්සේ දැනීම ඉවත් වුණොත් එහෙම ජීවිතේ ඉවරයි කියලා හැඟීමක් එනවා. ජීවිත ආසාවේ අන්තිම කෙලවර තමයි. දැනීම නැතිනොත් ජීවිතේ ඉවරයි. ජීවිතේ ඉවරන්න බෑ. බයයි. මොකද ජීවත් වෙන්න ආසයි. ජීවත් වෙන්න ආසාව නිසා හිත ගොඩනගනවා දැනීම මාත්‍රේ. ඒකත් උත්සාහයක වීරියක ප්‍රතිඵලය. ගොඩනගන්න ගොඩනගන්න මොකද වෙන්නේ? ඒ දැනීම මාත්‍රේ ගෙවිලා යනවා. ගෙවෙනකොට ආයි ගොඩනගනවා. ආයි ගෙවෙනවා. ආයි ගොඩනගනවා ආයි ගෙවෙනවා. ඔන්න ඕක දකින්න අත්දැකීමෙන් ඔතෙන්දී. නේව සංඥා නා සංඥා නේව සංඥා නා සංඥා නේව සංඥා නා සංඥා කියන්නේ ඕක. සංඥා නැති වෙන්න එනවා ඇති කරනවා නැති වෙන්න එනවා ඇති කරනවා නැති වෙන්න එනවා ඇති කරනවා. දැන් මේකත් උත්සාහයක වීරියක ප්‍රතිඵලයක්. අන්න එතින්දී අත්දැකීමක් ලබනවා. මේ නැති වෙන එක ඇති කරනවා, ඇති වෙනකොට නැති වෙනවා, ආයෙත් ඇති කරනවා, ආයෙත් නැති වෙනවා. හිත කියන්නේ ගොඩනගන එකක්, සදාති පවතින එකක් නෙමෙයි. ගොඩනගන ශක්තියෙන් ගොඩනගිනවා. හේතු ඒකට ගෙවිලා යනවා. ඵලයේ ගෙවිලා නැත්නම් කෙලවර වෙන්න යනවා. ජීවිතාසාර ආයෙ ගොඩනගනවා පොඩ්ඩක් දැමීම. ආයෙසර කර වගේම කෙලවර වෙනවා. කෙලවර ආයෙස ජීවත් වෙන්න ආසාර ගොඩනගනවා. මේ ජීවත් වෙන්න ආසාවට දුක් විඳිනවා නේද මේ කියලා දකිනවා. ඔන්නෝක විහිසක්ය දැක්කහම අන්තිම විහිස මාත්‍රයේ උච්චරයි. මොකද ජීවත් වෙන්නේ මම ගොඩනගන්නේ නැහැ කියලා සියලු උත්සාහ වීරිය මනසෙන් අත්හැරපුවාම නිවිලා යනවා. ඊට පස්සේ ඉතින් ඉවරයි නිරෝධය. හැබැයි කර්ම ශක්තිය මතු කරලා පවත්තන කාලේ පවත්තනවා. ඒතර ආයතරයක් තියුණු තත්ත්වෙට තමන්ගේ උත්සාහයක් වීරියක් වශයෙන් සංකාර ගොඩනගන්න නැතුව විපාක සංකාරයෙන් ගොඩනැගිලා මතු වෙනවා. හිත ආයතරයක් දැනෙන බවට. ඒතර දකින්නවා. මම උත්සාහ වීරිය කොච්චර අයින් කරලා දැම්මත් මේ දැනීම ගොඩනගෙන තවත් බලයක් තියෙනවා. අන්න ඒක තමයි පෙර භවයෙන් මේ භවයේ ගොඩනගන්න හදපු කර්ම ශක්තිය. මෙන්න මේ කර්ම ශක්තිය තියෙන තාක්කල් මම ගොඩ නැගුවේ නැතුවට සංකාර වශයෙන් ගොඩ නැගලා මම උත්සාහයෙන් විරියෙන් ගොඩ නැගුවේ නැතුවට ඒකෙන් මේ හිත පවතිනවා. මම ඒකට මොකද කරන්නේ? ඒක ඉවර නිකන් ඉන්නවා. එහෙනම් කළ යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ. උත්සාහය විරිය සම්පූර්ණ අතක දැක්කා. එහෙනම් ඉතින් මේ ඉතුරු විද්‍යාමාන වුණාට ශක්තිය තියෙනකන් විතරයි තියෙන්නේ. ඒ ශක්තිය තියෙනකන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම ටික තියෙන්නේ. ඒක කෙලවරිච්ච දාට මතුවර පුරාණිය ඔක්කොම ක්ෂය කළා. නවන් අති සම්භාව මතු සම්භාවයක් කලේ නැති නිසා මතු සංකාරයක් ගොඩ නැගුවේ නැහැ මතු භාවයක් නැහැ කියලා දැනගන්නවා. මතු જાතිය පහළ වෙන විදිහක් නෙමෙයි අන්තිම જાතිය කියලා දකින්න. ආයම අන්තිම જાති නැති දානි පුනබ්බවෝ කියලා මතු භාවයක් නැත්තා වූ අන්තිම જાතියටපත් වෙනවා. දැන් මෙතෙන්ට එනකම් එයා දැක්කේ. ඒ දැකපු දෙයම එකපාරක් දැක්කා සාන්ත ප්‍රණීත වාසිය. අනිසරි දැක්කා ඒකම ආදීනෝ වාසිය. මේ යන ක්‍රමය. එහෙනම් මේ විදිහට මේ ලෝකේ ආදීන වශයෙන් බලන්න එකක් සාන්ත ප්‍රණිත වශයෙන් බලන්න එකක් වශයෙන් ලෝකෙ තිබුණේ මොකක් නිසාද? අපිම ගොඩනගාපු දෘෂ්ටි නිසා. සාන්ත ප්‍රණිත වශයෙන් බැලුවෙත් අපි ගොඩනගාගත්ත දෘෂ්ටිය. ඒකේ ආදීන වශයෙන් බැලුවා ඒකේ තිබුණේ යථාර්ථය. ඊට වඩා සාන්තයි ප්‍රණිතයි කියලා යමක් ගත්තා නම් ඒක දෘෂ්ටියකි. ඒකෙත් ආදීන වශයෙන් යථාර්ථය දැකහම ඒක අත්හැරියි. මේ විදිහට සියලු දෘෂ්ටි අත්හැරලා දැම්ම දාට එකම දෘෂ්ටියකවත් නෑ මාන ඉවරයි. මාන ඉවර කළාට පස්සේ තමයි මන වහ කර දැම්ම අලු කර දැම්ම බ්‍රාහ්මණ වුණා. අරිහත් වුණා. දැන් මේකයි අපිට අවශ්‍ය වෙන ක්‍රමය. නැතුව බුදුරන් වහන්සේගේ ශාරීරියත් එක්ක තර්ක කරන්න අපිට අවශ්‍ය නැහැ. ඒකේ තියෙන ඉක්ුණු නේද? අපේ ශාරීරිය ඉක්ුණු නේ. ඒකත් එකයි මේකත් එකයි කියන්නේ කිව්වොත් ඒකත් දෘෂ්ටිය. ඒ දෘෂ්ටි වලින් යථාර්ථයට යන්න බෑ. හැම එකකින්ම දැනගන්න ඕනේ කුමක් කුරණ ආකාරයෙන් ඇතුළු කළොත් රාගක්ෂේ වෙනවද, දේශක්ෂේ වෙනවද, මෝහක්ෂේ වෙනවද? ඒකයි අපිට ඕනේ ඒකයි මාර්ගය. ලෝකේ තේරුම් ගත්තාට පස්සේ පිළි මෙතිුණත් එකයි, කලදාසි ඇඳත් එකයි, කොන්ක්‍රීට් වලින් හැදුවත් එකයි, ජීවමාන වැඩ හිටියත් එකයි. අපිට කොයික දැක්ක හරි අපිට අවශ්‍ය වැඩි බලාගෙන අපේ ටික අපි එකකින් කරගත්තොත් අපිට දිනුමක් තියෙනවා. රාගයේ, දේශයේ, මොහයේ වැටෙන පැත්තට අනුව බැලුවොත් සසර ගමනට. රාගක්ෂයේ, දේශක්ෂයේ, මොහක්ෂයේ අනුව වැටෙන පැත්තට බැලුවොත් ඒක විදර්ශනාව, ඒක නිවනට. ඉතින් අපිට ඕනේ ලෝකේ ඇත්ත නැත්ත හරියට දහ හොයා මේකේ තර්කවාද කරන්න නෙමෙයි. යමක් නිසා නිවන් දකින්න පුළුවන්ද? ඒ මගින් නිවන කරා යන්නේ. ඒක ආර්ය මාර්ගය. නැතෝ ලෝකේ කොතනකවත් ඇත්තක් හොයන්න නැහැ. ඔක්කොම තියෙන දෘෂ්ටි. ඒ දෘෂ්ටි වලට ඇවිලා ලබ්ධි කරගෙන දෘෂ්ටියෙන් ලබ්ධියෙන් තමයි ලෝක සත්‍යය තර්කවාද කරන්නේ. ආ අතක්කාවතර කියන්නේ ඒකයි. මේක තර්ක කර කර ඉන්න දෙයක් ඔය නැහැ. අපිට දකින්න ඕනේ හැමිලියෙම යමක් ඇසුරු කරන රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ වෙන බව පේනවා නම් ඒ දේ ඇසුරු කරලා ඒ යථාර්ථය කරා යන්න. ඒකයි නිවන් මාර්ගය. ඔබ තේරුම් ගත්තාම ඒක කරගත්තා. ඉතින් දැන් ওই ටික කිව්වට දැන් ওই ටික තේරගත්තා නා. දැන් ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකක්ද? ওই දෘෂ්ටියෙන් ওই ලබ්ධියෙන් බැඳිලා මේ ලෝකේ යම් කිසි දෙයක් අල්ලගන්න ගියා නම් පවතින දෙයක් හැටියෙද? හරවත් දෙයක් හැටියෙද? ඕක තමයි සක්කාය දිට්ඨිය කිව්වේ. කෙලින් කියනවා. ඉතින් ඔයකේ ඉන්න තාක්කල් තමයි. කැඩෙන බිදෙන විනාශ වෙන දෙයක් අල්ලගෙන කැඩෙන්නේ බිදෙන්නේ විනාශ වෙන්නේ නැති දෙයක් හැටියට පවත්වන්න බලනකොට කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද? කඩයිද බිඳීද විනාශ කරයිද කැඩී බිඳී විනාශ වී යයිද සැකේ නේද හැම වෙලෙම දැන් සැකෙන් අහක් වෙන්න බෑ විදිකිච්චාවෙන් අහක් වෙන්න පුළුවන් ඉතින් සැක කරලා මොකද කරන්නේ ප්‍රകൃති කටයුත්තක් තියෙනවා අපිට කරන්න නිවන් දකින්න ඒක පැත්තකින් තියා ලෝකේ පවත්තන්න අවශ්‍ය කියන විකෘති කටයුත්ත කරලා විදිකිච්චාවට වහිනවා සැක කර කර ලෝකේ රකින්න යනවා දැන් ඉතින් සැකේ හැම වෙලෙම සැක කරන්නේ මොකටද Tamanට ඕන හැටියට රකින්න. Tamanට ඕන හැටියට රකින්න බැරි දෙයක් Tamanට ඕන හැටියට රකින්න ගියොත් කටයුතු විකෘති. කෘත්‍ය විතිකුච්ඡා වෙනවා. සැක වෙනවා කිව්වේ තෝකමයි. ඉතින් ඒ නිසා දකින්න ඕනේ ආත්ම දෘෂ්ටි අතරබාට සැක සැක ලෙස හිතන්න දෙයක් නැහැ හැටි දන්නවා. කැඩෙන දේ කැඩෙනවා. විදෙන දේ විදිනවා. වෙනසෙද්දී වෙනසෙනවා. ඉතින් මම හිව්වට හරියන්නේ නොකැලි තියාගන්න මම හදුවර පුළුවන් අයියේ. බිදෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව යන්න මම හදුවර පුළුවන් අයියේ. ඒකේ හැටි ඒකනේ. මම ඒක දන්නවා. ඔබ දැනගත්තා නම් සැක තියාගෙන ඉන්න එතනක් නැහැ. මට ඕන හැටියට පවතින ලෝකයක් තියෙනවා. මට ඕන හැටියට පවත්තන්න. බැරියක් කරන්න යන ඔය මුලාවේ මං නෑ. පවතින විදිහට පවතී. නැහැ දාට නැහැ. මොනවා ගැසයක් කරන්නද? මොනවා තියෙන ප්‍රශ්න? ඉතින් විලිකිච්චා ඉවරයි. ඉතින් නිවන් දකින්න නම් මේ ප්‍රඥාවේ මේ ටික තේරුම් අරන් මිසක් ඔය ප්‍රඥාව අහකලා හිට මොන වතා කරක්වත් පුළුවන්. ඉහිදගෙන හිටියත් ඉඳගෙන හිටියත් පෙරලි පෙරලි හිටියත් එද්දා පොරවගෙන හිටියත් අහකලා හිටියත් ඔය මොන එකකින්වත් නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාවේ යථාර්ථය දැනගෙන මිස. ඔක දැනගත්තාම සිල්විත පරාමාර්ථයෙන් නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටියක් එනවා. ඒ දෘෂ්ටියත් ඉවරයි. ආ සිල්විත පරාමාර්ථය කියලා නිවන් දකින්න බෑ. යථාර්ථය දකින්නවා නිවන් දකින්න. දැන් ඕක තේරුම් ගන්න නැතුව අද කියනවා මේ ශාසනයේ බහැර සිල් ඒවා තමයි සීලබ්බත පරාමාස කියන්නේ. මේ සාසනය ඉඳගෙන රකින්නේම ඒක නෙමෙයි කියන්නේ. පරාමර්ශනය කරනවා කියන්නේ ඒකට වැහැලා. ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටිය. සීල් යම් කිසි සීලයක් සමාදන් වෙලා ඉන්න එක නෙමෙයි සීලුත පරාමර්ථනය කියන්නේ. ඒක තමයි නිවන. ඒකෙන් තමයි නිවන් දකින්නේ. අන්න එහෙම වැඩපිළිවෙලක් කරලා ඉතින් අපි මේ ලෝකේ සම්මත වැඩපිළිවෙලකට වැහැලා. ඒකේ විහිදලා. නිවන් දකින්නේ ඒකෙන් කියලා හිතන් බලා ඉන්න. ප්‍රඥාවෙන් විදර්ශනා කළා නිවන් දැකිය යුතු පැත්තකින් තියලා වතකින් නිවන් දකින්න එක බලා ඉන්න මෝඩකමක් කළොත් ඒ මෝඩකම දුර වෙලා යනවා ධර්මයේ යථාර්ථය වැටහෙනකොට. මේ සීලාපත පරාමාස කියන්නේ ඒකයි. කොයි වෘතයක් හරි පරාමර්ශනය කළා නිවන් දකින්න මේකෙ මිසක් වෙනෙහිකින් බෑ කියලා. එහෙම දෘෂ්ටියකට බැස්සු. එයා ඒ දෘෂ්ටිය බැහැගෙන ඉන්නවා ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න නැතුව. දැන් මෙහෙම හිත හිතා බලාපොරොත්තු වෙමින් ඉන්නවා වික්ෂිප්ත භාවයටපත් වෙනවා. නිවන් මඟ වැහෙනවා වත පරාමර්ශනය කරන්න ගිහින්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් යමක් හේතු කරගෙන රාගයේ, ද්වේෂයේ, මොහේ හේතු වෙනව වෙනවා ඒවයි. ඔය කියන දෘෂ්ටියට බහැලා වික්ෂිප්ත භාවයටපත් වෙලා ජීවත් වෙන්නේ. අවශ්‍ය දේ කරන්නේ. යෝග තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය අයින් කරනකොටම විදිකිච්ඡාති වෙලයි සීලබ්බත පරමාසත් ඉවරයි. සක්කාය දිට්ඨිය අයින් කරන්න වතක් රැගෙන හිටියට බෑ. ප්‍රඥාවෙන් යමක යථාර්ථයන් තේරුම් ගන්න බෑ නිවන තේරුම් ගන්න බෑ නිවන කියන්නේ මොකද්ද? ඒ ටික හරියාකාරව විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. දැකලා තේරුම් අරගෙන යමක් අනිත්‍ය නම් යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කිව්ව මේ ධර්මයේ ඔක වතක් නෙවෙයි ප්‍රඥාවෙන් විග්‍රහ කරලා දැනගන්න දහම. ඕක දැනගත්තාට පස්සේ එයා දකිනවා. මොකද්ද දුක්ඛය කියන්නේ? මෙච්චර කල් අපි දැකපු නැති දුකක් දකිනවා. ඒ දුකට හේතුවක් දකිනවා. හේතුවක් නිසා හටගන්න ඵලයක් නිසා ඒකෙන් වෙන් වෙන්න පුළුවන් බව දැකලා ඒකෙන් වෙන් වෙනවා. ඒකේ වෙන් වෙන්න තියෙන මාර්ගය විදර්ශනාත්මකව ඥානෝ ඥානවන්තව යථාර්ථයේ තේරුම් අරගෙන නිවනට මගේ තේරුම් ගන්න ඊට අනුකූල වන්නා වූ රාගක් හේත දේශක් හේත මොහක් හේත හේතු වෙන ක්‍රමයේ දැනෙන අනුගමනය කිරීමේ ලබන බව දැක්කහම මාර්ගයත් වැටහෙනවා. ඕර්ගිනා චතුරාර්ය සත්‍ය වැටහෙනවා කියනවා. චතුරාර්ය සත්‍ය දර්ශනය කරපුවාම දැක්කහම එතන පටන් ගෙනවා ඔය කිව්ව ආත්ම දෘෂ්ටියත් ඉවරයි. විරිකිච්ඡාවත් ඉවරයි. සීලවන්ත පරාමාසයත් ඉවරයි. දැනගෙන හිටියන් නැතත් ඉවරයි. ඉතින් ඔබ දැනගන්න ගියහම පැරලිල වලට අහු වෙනවා. මොකද එක එකනා එක එක ඉදිරියව විග්‍රහ කරනවා. ඒ කෙනෙක් විග්‍රහ කරපු විදිහ නෙමෙයි තව කෙනෙක් විග්‍රහ කරන්නේ. ඊම යථාර්ථවත් ඥානයක් නැතුව කියන්න කියන එක විශ්වාස කරලා හිටන් දහම් තෝරා ගන්න ගියොත් එහෙම අරයා කියන එක හරි මේක මෙයා කියන එක හරි එයා විශ්වාස කළ හැකි මෙයා ඥානවන්තයෙක් මෙයා ලොකු හාමුදුරු කෙනෙක් මෙහෙම කියන්න ගියොත් එහෙම මොකද ඉන්නේ අපි කාගේවත් කියවන්න හිර වෙලා ඉන්නවා. ඒතර අපිට ඇත්ත හොයාගන්න බෑ. දැන් පද විස්තර කරේ ඉවෙලා පදවල පිළිහිදන්නේ නැතුව ධර්ම මාර්ගයේ සුද්ධත්වය තෝරා ගන්න ක්‍රමයේ විතරක් දැනගන්න ඕනේ. ඒතකොට ඒක පදයක්වත් ඕනේ නැහැ. පදපරම කරේ ඉන්න ඕනේ නිවන් දකින්න පදපරමයක් නිවන් නැහැ කියලා පෙන්වන්න. උද්ගති තඥ විපරිත තඥ යය කියන මේ තුන් පොළටයි නිවන් තියෙන්නේ. මහා ඥානවන්තයින්ද ඒ වගේම මධ්‍යම මන්ත්‍රේ ඥානවන්තයින්ද ඊට පල්ලෙහා නමුත් උසා කරලා නුවණ දිනු කරගන්න පුළුවන් ඥානවන්තයින්ද නිවන තියෙනවා. පදේ පරම කරේ නේ ගැන හිත හිතා ඉන්නේ කියලා නිවනක් නැහැ. එයාට නුවණ නැති නිසා නිවනක් නැහැ. මේක ඔකේ තේරුම් ගන්න ඕනේ නිවන් දකින්න ක්‍රමය. මේක තර්කවාද කරලා එක එක නයි කැලි උසගෙන නිවන් දකින්න බෑ. තමාම නුවණ මතු කර කර හරියාකාරව යථාර්ථයේ තේරුම් අරගෙන මේ මගේ කියෝ රාගයේ දේශයේ මොහේ හට ගන්නවා. මේ මේ ක්‍රමයට අනුගමනය කරු රාගයේ දේශ මොහ දුරු වෙනවා කියලා ඕක පෙන්වන්න තියෙන දහම් පද ටික හරියට විග්‍රහ කරලා තේරුම් අරගෙන ඕනේ තමන්ගේ වැඩේ කරගන්න. වැඩේ කරගත්තත් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. කෝක හරියද කෝක වැරදිද කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ. තමන්ටම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් බුද්ධ පියාණන් හතේ දේශනා කරලා තියෙන නිවන් දකින්න. ඒක අහ කරලා මොන පැත්තක ගියත් නිවන් හම්බෙන්නේ නැහැ තර්කවාද හම්බෙනවා. වික්ෂිප්ත භාවයටපත් වෙලා එක එක අදහස් වල එක උද්දාම වෙනවා එක කලකිරෙනවා සංවේගීටපත් වෙනවා ඌ වෙයි ඉන්නවා මිස නිවන් මගක් අහු වෙන්නේ නැහැ. මාර්ගය අසුරු කරන අය. මාර්ගය අසුරු කරන අය. ඔව්. මේ අවස්ථාවලදී මේ ගැටලු निराකරණය වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඉන්නේ අනුපූර්වයි මේ හැම එකක්. මාර්ගය අනුගමනය කිරීම පටන් ගන්නකොට දැන් අපි හිතමුකෝ 60ක්ම 10ක් ඈත තියෙනවා දිනුම් කනවා. දැන් පාර තියෙනවා හරි කෙලි. හැබැයි මේ පාර තිබුණාට පේන්නේ සිටිජේ කියන මට්ටමට විතරයි. ඒ කියන්නේ 60ක්මක හැරවා පේන්නේ නැහැ පාර. කෙලින් පාර දිහා බැලුවොත් දිනුම් කනවා තියෙන පැත්ත බැලුවොත්. යාර දිනුම් කනවා පලාතකවා පේන්නේ හැබැයි පාර ටික දුර පේනවා. පාර සම්පූර්ණ දිගට පේන්නේ නැහැ. හැබැයි යාර දැන් එකක් තියෙනවා. පේන පාර දිගේ යන්න පුළුවන්. හැබැයි පේන පාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට ගියා. අර නොපෙනෙච්ච හරියෙන් තව පොඩ්ඩක් පේනවා. අර සිතිජේට වැහිලා තිබිච්ච හරියෙන් තව පොඩ්ඩක් විවෘත වෙනවා. පාර අඩු වෙන්නේ. පේච්ච දුර තව ගිහින් බලනකොට ආයි පේච්ච දුර කායි පේනවා. යන්න පුළුවන්. එයා පෙනෙන පාර දිගේම යනවා. අන්තිමට දිනු කනුව දකිනවා. හැබැයි දිනු කනුව දකින්න පාරෙමයි ගියේ. දිනු කනුව දැක්කේ එතෙන්ට ගියාම. හැබැයි පාර පේනුණා. පෙනිච්ච පාර දිගේ ගියා. කොච්චර සිතිජයෙන් වැහිලා පෙරුණා. ඒ මට්ටමින් එහාට ගියාම ආයෙත් එච්චර දුරක් සිතිජයෙන් ඇරලා පේනවා. ඔහොම ගිහිලා අන්තිමට පාර කෙලින්ම තියනවා දිනුම් කනුවට. පේන පාර දිගේ ගියාම අපි වෙන කොහකට යන්නේ? දිනුම් කනුවටම ගිය හැකියි. ඒකේ අරිහත්ත්වයේ කල්තියා හිතාගෙන අරිහත්ත්වයේ ස්වභාවය ගැන අනුමාන නුවණකින් දැනගන්න පුළුවන් අත්දැකීමෙන් දැනගන්න ඔය ක්‍රමයට ගිහිලා ගිහිලා දැනගන්න ඕනේ. ඔයිට මෙහා අරිහතුන් වහන්සේ හෝ අරිහතුන් වහන්සේගේ ස්වභාවය මයින්ඩ ගියොත් එහෙම අපි අමාරු වෙනවා. යාද ලෝකේ තර්කවාදීන් ගොඩනගා ගත්තාම ඒ හාමුදුරුවෝ සීලවත් වෙන්නේ. අර මම දැකලා අත් එක්ක වරමන යනවා. වටපිට බල බල ගියා මෙතනින් දෙහාට ගියාට පස්සේ කොහොමද සීලවන්තේ? මෙහෙ වගේ ඉතින් සීලවන්තය හොයන්නයි, ගුණවන්තය හොයන්නයි, නනවන්තය හොයන්න අපි ගියොත් එහෙම. ලෝතරා බුදු පියාණන් වහන්සේ හැර අනික් කෙනෙකුට කරන්න බෑ, කරන්න එපා කියලා පෙන්නපු. අපවාද ලැබිය යුතු කියලා පෙන්නපු කාරණයක් අපි කරන්න යනවා. තව කෙනෙක් පුද්ගලිකව විවේචනය කරන්න පුද්ගලිකයේ ස්වභාවය දැකලා ඔව් මෙහෙමයි කියන්න පුළුවන් කමක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා හෝ මා වැන්නේ හැර ඒ කරන්න පුළුවන් අපිට නැහැ කියලා. මා වැන්නේ කියනවනම් අසමසම බුදුවරයන් වහන්සේ නමක් නිසා ඒ වැන්නේ තව නෑ ලෝකේ. යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් හැර තව කෙනෙකුට පුද්ගල විවේචනය කරන්න බෑ හරියට. පුද්ගලයා නිගමනය කරන්න බෑ මෙහෙමයි කියන්නේ. ඒක දකින්න ඕනේ. තව ඉතින් අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. මේ ධානය ගැන කියනකොට මෙන්න මෙහෙම දෙයක් දකින්න ඕනේ. ධානයකින් මොකද්ද කරන්නේ? සමාධියෙන් මොකද්ද කරන්නේ? දැන් මේ සමාධියයි ධානයයි කියන්නේ මේ දෙක පටලවාගෙන මේ කාලේ ඉන්නේ. නිවන් දකින්න ධානයක් අවශ්‍යද? නැද්ද? දැන් මෙයාට নানা ආකාර තර්ක ඉදිරිපත් කරනවා. නිවන් දකින්න සමාධියක් අවශ්‍යයි. සමාජ කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. ප්‍රථම ධානයට පත්වෙච්ච කෙනාට ප්‍රථම ධාන සමාධිය තියෙනවා. එතකොට සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට සෝතාපන්න ඵල සමාධිය තියෙනවා. අරිහත්ත්වයට පත්වෙච්ච කෙනාට අරිහත් ඵල සමාධිය තියෙනවා. එතකොට ද්විතිය ධානයට පත් වෙන කෙනාට ද්විතිය ධාන සමාධිය තියෙනවා. දිවශා පහල කරපු කෙනාට දිවස් සමාධියක් තියෙනවා. දිව කනක් පහල කරපු කෙනාට දිව කන සමාධියක් තියෙනවා. දිවස පහල කරගත්ත කෙනා පෙරදිසයි පෙරදිග බලන්න පුරුදු වුණු. පෙරදිග බලන සමාධියක් තියෙනවා. දිවස් සමාධිය. එයා රණි පැති වලට නැහැ. පිටිපස බලන්න පුරුදු වෙන දිවසි පසුදිග බලන්න පුළුවන් සමාධියක් හම්බ වෙනවා. අනිත් දෙපැත්ත බලන්න නැහැ. දකුණු පැත්ත බලන්න සමාධිය පුරුදු කළොත් දකුණු පැත්ත බලන සමාධියක් එනවා අනිත් පැති වලට නෑ. දස දිශාව බලන ප්‍රගුණ කළොත් දස දිශාවට සමාධි 10ක් නැගෙනවා. එනම් සමාධි කියන එකවත් අද තෝරාගෙන නෑ. බලු වැඩ කරන්න පුළුවන් බලු සමාධියක් හම්බ වෙනවා. එහෙම සමාධියක් තියෙනවා. ඌරු වැඩ කරන්න පුරුදුච්ච කෙනාට ඌරු සමාධියක් හම්බ වෙනවා. සමාධි කියව කලියට ඉඳා ඉන්න ඔක්කොම හරිය කියලා. බూరు වැඩ කරන්න පටන් ගත්තොත් එයාට බూరు සමාධියක් හම්බ වෙනවා. අසත්පුරුෂ වැඩ කරන්න පටන් ගත්තොත් අසත්පුරුෂ සමාධියක් හම්බ වෙනවා. සමාධි කියනේම අන්න එහෙම දෙයක්. සමාධි බින්ද පවුද කියලා ඇහුවොත් එහෙම උත්තර දෙන්න බැහැ. නමුත් අද නම් කියන්නේ ආ සමාධියක් තියෙනවා නම් ඉතින් දිව්‍ය බ්‍රහ්ම ලෝකෙනේ. ඒ වගේ හිතනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධි කෝටි ගණන් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. හැබැයි ධානය කියනවා තියෙන්නේ තීක්ෂණ නුවණ තියෙන කෙනාට හතරයි. සාමාන්‍ය නුවණ කෙනාට පහයි. එකක් දෙකට බෙදිලා පහක් වෙනවා. සාමාන්‍ය නුවණ තියෙන කෙනාට. මන්ද ප්‍රඥා සහ චික්ක ප්‍රඥා කියලා දෙන්නේ කි. තීක්ෂණ නුවණ තියෙන කෙනා හතර අවස්ථාවකදී ධානය හතරක් ප්‍රගුණ කරගන්නවා. ධානයක් ලැබුව කෙනාට ධාන සමාධියකුත් තියෙනවා. සමාධි කියන්නේ ඒකයි. ධානය කියන්නේ ඒකයි. දැන් නිවන් දකින්න ඕන කෙනාට ධානයක් අවශ්‍යමයි කිව්වෝ. ඔය කතාව ධර්මයේ තුලින්ම ප්‍රතික්ෂේප වෙන තැනක් තියෙනවා. දැන් සෝතාපන්න වෙනකොට එයාට ධානයක් අවශ්‍යමයි කිව්වෝ. සෝතාපන්න පුද්ගලයා කාය කාම ලෝකෙ උපදින්න පුළුවන්. ධානයක් ලැබුවා. ප්‍රථම ධානය හෝ අවශ්‍ය නම් සෝවාන් වෙන්න. සකෘදාගාමි වෙන්න. ප්‍රථම ධානයටපත් කෙනෙක් මෙහෙන් මැරිලා ආයෙ හැරයක් කාම ලෝකෙ උපදිනවාද? හ්ම්? ප්‍රථම අධ්‍යයනයටපත් වුණ බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ. මනුස්ස ලෝකෙ උපදින්නේ කොහොමද ප්‍රථම අධ්‍යයනය ලැබු කියන්නේ? ඒක මහත්කත පින්නේ. ඒ පින කරපු කෙනෙක් ඒකාන්තයෙන් මෙහෙම අලුත් උපදින්නේ ධානය ලැබුව කෙනා බබලෝනේ. වෙන ධානය පිළිහින්න ඕනේ. මනුස්ස ලෝකෙ උපදින්න. එහෙනම් ධානයටපත් වෙන්න ඕන මාර්ගඵලයක් ලබන්න කියලා යම් කෙනෙක් නිගමනය කරනවා නම් ධානලාභියා බඹලෝපදිනකොට ආශරයක් මේ භවය භවය ගන්න සැරිසරාගෙන යනවා කාම ලෝකෙ කියලා එහෙනම් කියා තියෙනවා නේද සෝවාන් සකුදාගාමි දෙන්නේ වෙන්න පුළුවන් කාම සංකාර ඉක්මල රූපාච සංකාරනේ වැඩි වෙයි රූපාච සංකාර වැඩිුත් මහත්ගත මහා මේ කුසලයක් නිසා එයා උපදින ඒකාන්තයේ මේකේ ඉන්නේ ඒවා සුගති පැත්තේ ආනන්තරේ ඒකාන්තයෙන් එයා උපදිනවා බබලෝ ගිහිල්ලා. එයා උපදින්නේ නැහැ මේ ලෝකේ. මනුස්ස ලෝකෙ උපදින්නේ නැහැ. හැබැයි සමාධියක් නැතුව නම් සෝවාන් වෙන්න බෑ. සමාධි සියල්ල ධානය නෙමෙයි. සෝතාපන්න ඵල සමාධිය කියන්නේ ධානයක් නෙමෙයි. ප්‍රථම ධානය කියන්නේ සෝවාන් ඵලයේවත් සකු르දාගාමී ඵලයේවත් නෙමෙයි. ධාන වෙනයි සමාපatti වෙනයි. සමාධි වෙනයි. සමාධි වෙනයි සමාපatti වෙනයි. සමාපත්තිය කියන එක එකක්. සමාධිය කියන්නේ තව එකක්. ඔයා තේරුම් අරගන්න ඕනේ. සමාධියයි සමාපත්තියයි තෝරාගත්තේ නැත්නම් ඔය අමාරුවේ වැරෙනවා තෝරාගන්න බැරුව. යම්කිසි ධානයකටපත් වෙලා හෝ සමාපත්තියකටපත් වෙලා සමාපත්තියේ ඉන්නවනම් සමාපත්තියේ තනිකර ක්‍රියාත්මක වෙන්නේ මනෝද්වාරය. පංචද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාපත්තියේ වැසු. එයා තනිකරම පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන යමක් ඇතනම් ඒ පංචේන්ද්‍රියට හේතු වෙන පංච විඥානියම පහළ වෙන්නේ නැහැ සමාපත්තිය. මනෝ විඥාන විතරයි පහළ වෙන්නේ. ධාර විතියේ චිත්ත විතියේ නොකරි ගමන් කරනවා මනෝද්වාරයෙන්. එහෙනම් සමාපත්තියේ ප්‍රථම ධානය සමාපත්තියටපත් වුණොත් එයාට හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. මොනවා බැලුවත් එයාට පේන්නේ නැහැ. අල්ලා හෙල්ලුවත් දැනෙන්නේ නැහැ. ගඳ සුවඳ රහ එකක්වත් දැනෙන්නේ නැහැ. මොකද වීතිහි පහළ වෙන්නේ නැහැ පංචද්වාරයේ. සමාපත්තියේ. සමාධිය කියලා ඊටන් කියන්නේ. අතරින් පතර මනෝද්වාර නැగి නැగి අවශ්‍ය කරන ඒ සමාපත්තියට අනුකූල වන්නා වූ චිත්ත වීතිය පහළ වෙලා චිත්ත වීතිය බිඳිලා ආයි පංචද්වාර වලට දුවලා ඒ චිත්ත වීති ගණනාවක් ගිහිල්ලා ආයිත් මනෝද්වාරයට බහැලා ආයශරයක් අවශ්‍ය කරන ධානය චිත්තේ වතා කීපයක් ගිහිල්ලා චිත්තක්ෂණ ගානක් ගිහිල්ලා ආයශරය භවංග වෙලා කියලා නැවතිලා ඔය ක්‍රමයට යන චිත්තවිලි කැරි කැරි යන ක්‍රමය. ඒ තමයි සමාධියේ ස්වභාවය. ප්‍රථම ධානය සමාධියට අහන්නත් පුළුවන් කියන්නත් පුළුවන් ඔක්කොම පුළුවන්. ප්‍රථම ධානය සමාපත්තියට බාහිර දේවල් අහන්න බෑ කියන්න බෑ මොනවත් බෑ. ওই දෙක. ඉතින් ධානයේ දකින්නත් ඕනේ ධාන සමාධියේ දකින්නත් ඕනේ ධාන සමාපත්තියේ දකින්නත් ඕනේ. ඔක්කොම දැක් ගන්න ඕනේ. චිත්තක්ෂණ 17න් කෙලවර වෙන්නේ පංචද්වාර චිත්තවීති සහ පංචද්වාරයට අනුබද්ධ ආධාරක චිත්තවීති. පංචද්වාර චිත්තවීති චිත්තක්ෂණ 17ක් යනවා. ඒ පංචද්වාර චිත්තවීති වලට අනුබද්ධ ආධාරක චිත්තවීති කියලා මනෝද්වාර චිත්තවීති කොටසක් තියෙනවා. ඒවත් චිත්තක්ෂණ 17 චිත්තවීති. පූර්ණ මනෝද්වාරයේ චිත්තවීති වල චිත්තක්ෂණ නියමයක් නැහැ. 7ක් වෙන්න පුළුවන් 10ක් 15ක් වෙන්න පුළුවන් 20 30 50 කරලා ලක්ෂයක් දෙලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් උනත් වෙන්න පුළුවන්. නොකඩිය යනවා. ඒක තමයි මනෝද්වාරයේ මනෝද්වාරික චිත්ත විද්‍යාව ලක්ෂණය. සමාපatti ලක්ෂණය. එතකොට සමාධිය ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් සමාපත්තිය නැතුව එයාට යම් මොහොතකදී ඊටාම සුළු මොහොතක් තුළ සිද්ධ වෙන එක. මනෝද්වාරයේ හිඳිලා එතකොට මේ මේ ඒකට ගන්නවා පරිකර්ම උපචාර අනුලෝම කියලා ගෝත්‍ර භූ ආදි වශයෙන් කියලා බැහැගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒකට ධාන ධාන ධාන. ඉස්සෙල්ලා පහළ වෙන්නේ තීක්ෂණ පුද්ගලයාට ධාන චිත්තක්ෂණ තුනක් වෙලා භවංගීටපත් වුණා. චිත්ත විදිය කෙලවරයි. මන්දපඤ්ඤ පුද්ගලයා ධාන ධාන කියලා ධාන චිත්තක්ෂණ දෙකක් ගිහිලා භවංගීටපත් වෙනවා. අන්න පළවෙනි ආරම්භ කරන ප්‍රථම ධාන සමාධිය. ඊට පස්සේ යලි යලි ප්‍රථම ධානයට සමාදින්න සමාදින්න. අර චිත්තක්ෂණ දෙක ගියේ එකනාගේ. ඒ චිතේ චිත්තක්ෂණ තුනක් හතරක් ගිහිලා නම් භවංගයටපත් වෙනවා පොඩ්ඩක් දියුනේ. පස්සේ චිත්තක්ෂණ පහක් හයක් ගිහිලා භවංගයටපත් වෙලා චිත්තාසනේ වීදී අවසන් වෙනවා. ආයතරයක් නැගෙනවා ආයතරයක් අලුත් එකක් නැගෙනවා. ඒක තරව චිත්තක්ෂණ පහක් හයක් ගිහිලා ආයතරයක් භවංගයලා චිත්ත වීදී කෙලවර වෙනවා. තව ප්‍රගුණ කරනකොට 7 8 10 15 ගිහිලා කෙලවර වෙනවා. තවත් ප්‍රගුණ කරන 20 30 50 කට ගිහිලා කෙලවර. එහොම යනවා ඉතින්. ඔහොම ගිහින් නොකඩිය යන්න පටන් ගත්තාම සමාපත්තිය. සමාපත්තිය එන්න පුළුවන් වුණොත් එහෙම විනාඩි 10ක්. චිත්තක්ෂණ කෝටි කීයක් ගිහිල්ලාද? දැන් කෝටි ප්‍රකෝටි ගණන් එක දිගට චිත්තක්ෂණ යන්න ඕනේ. මනෝද්වාරයේ වෙනේවා ඉන්නේ නැතුව පංචද්වාර ක්‍රියාත්මක නොවි. මේ විනාඩියක හරි සමාපත්තියක ඉන්න. ඒ විනාඩියක් යට බාහිර ලෝකයක සම්බන්ධයක් නැහැ. ඒක ප්‍රගුණ වෙනකම්. ඒක අත්දකින්න බෑ. එතකන් අපිට පේන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ඇහෙන සද්ද අඩු වෙනවා. දැනෙන ඒවා අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මොකද? අර පැත්තේ මනෝද්වාර චිත්ත වීති වැඩි වෙනවා කියන එක. පංචාද්වාර චිත්ත වීති අඩු වෙනකොට දැනීම පිනීම අඩු වෙනවා. අඟ තියනවා කියලා වැටෙන්නේ නැති වෙන පටන් ගන්නවා ටිකෙන් ටික. යන්තා වැටෙනවා කියන්නේ ක්‍රමයකට හරි ගිහිල්ලා. සම්පූර්ණ මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන එක කොහොමද ඒ? ඇහින්නේ, පේන්නේ. ඒක එකක්වත් නෑ. ඒතකොට කියනවා සමාපත්තිය වෙනවා. එහෙම ප්‍රගුණ වෙන්න තියෙන ක්‍රමයක්. ප්‍රගුණ කරගත්ත කෙනාට මෙලෝදිම විපාක හිත් වැඩිනවා. එතකොට ආයතනයක් අර කර්මස්ථානට අරමුණ දෙහිලා තියලා නගන්න ඕනේ නෑ. අතීත නෑ මාර්ගඵල වෙනයි සමාපatti වෙනයි. ඔක්කොම ලෞකික පැත්තක් ඒ තියෙන්නේ. ධානය සහ සමාපatti, ධාන සමාධි, ධාන සමාපatti සියල්ලම ලෞකිකයි. මාර්ගඵලයත් එක්ක ඒකේ සම්බන්ධයක්. නිසා දැන් දේවදත්තයට චතුර්ථ ධානයේ සමාපatti සමාධියට පුළුවන් ගිලා අභිඥාත් ලැබුණා. ඒක මාර්ගඵලයක්වත් තිබුණා. මාර්ගඵලත් එක්ක ඒක සම්බන්ධයක් නැහැ. ධානයේට පුරුදු වුණාට පස්සේ මේ කය වර කයේ වෙහෙස අත්හැරලා සුඛ විහරණයකින් ඉන්න පුළුවන් ඒ ප්‍රගුණ කරගෙන යන මේ ජීවත් වෙලා ඉන්න කාලයේදී. ඒ තමයි මෙලෝ තියෙන ප්‍රතිඵල. මෙලොවින් චුත වුණොත් යථාබෝධයේ පූර්ණය කළා නිවන් ආબોධය කියන මේ අරිහත්යෙන් කෙලවර කළා තිබුණ නැත්නම් එයා ඒ ධානයට අනුකූල ලෝකයේ ගිය පඹලෝකෙ උපදිනවා. කල්ප ගානක් හරි එහෙ ඉන්න පුළුවන් ඒ බ්‍රහ්ම ශරීරයේ. එහෙදි පූර්ණ්‍ය ක්‍රියන ආපහු වෙන්නේ මාර්ගඵලයක් ලබලා තිබුණා නම් එහෙම සෝවාන්වත් වෙලා තිබුණා ඉතුරු ටික සම්පූර්ණ කරගෙන කෙලවර කරනවා මිසක් ආපහු වෙන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ධානය කියන එක වෙනයි සමාධිය කියන එක වෙනයි. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම ඒකට සම්මා සමාධියක් හම්බ වෙනවා. සම්මා දිට්ඨිය ප්‍රඥාවන්ත නිසා සම්මා සමාධිය ලැබිච්ච කෙනාට මහා ප්‍රඥාව පිහිටනවා. ප්‍රඥාවෙන් දහම් දකිනවා. යාට ප්‍රථම ධානයේවත් නැහැ. ධානයේ ධානයේ උන් වැඩපු කෙනාට. ඒ ධාන සංඛාරිය වැඩිලා. ඒ තුල ලැබෙනවා ධාන සමාපත්තිය. යාර ධානයේ තියෙන. ඕන ධානයේ සමාධිය යාට පුළුවන්. ඔය දෙකම තියෙන කෙනාට කියනවා ඔබතෝ විමුක්තයි. ප්‍රඥාවෙන් කිය කෙනා ප්‍රඥා විමුක්තයි. එතකොට ඒ වගේම චේතෝ විමුක්තිය ප්‍රගුණ කරපු ධාන ප්‍රගුණ කරපු කෙනාට චේතෝ විමුක්තිය තියෙනවා. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකම ලැබුවොත් මාර්ගඵලක් තියෙනවා ධානයක් තියෙනවා. එයාට කියනවා ඔබතෝ විමුක්තයි. යන මෙලොව සුඛ විහරණයක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් ලෝකේ අත්හැරීමේ ලැබූ සාන්තියක් නිවන් සාන්තියක් තියෙනවා. එකයි වෙනස. තව මොනාරි අහන්න දෙයක් තියෙනවා අහන්න. කර්මයක් කරපු කෙනෙකුට දැන් ওই ජ්‍යොතිෂයේ වැන්දිය වල වලින් ලෞකික ශාස්ත්‍රවල පෙන්නනවා. දැන් ජ්‍යොතිෂයේ පිළිබඳව යම්කිසි ග්‍රහචාරාදී බලපෑම කර්මයක් එක්කලා තියෙනවා කියලා. දැන් මේක අපි විමර්ශනය කරලා බලන්න ඕනේ ඒක වෙන හැටි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙක් පාප කර්මයක් කරපුවාම කර්මය කරපු වෙලාවේ ඉවරයි. පෙර භවයක හෝ කර්මයක් කළා. දැන් කර්මය කරලා ඉවරයි. අපි දන්නේ ඊට පස්සේ ඒ හිතත් නැහැ. ඒ කරපු ක්‍රියාවලියක් ගෙවිලා ගියා. ඒ හිතත් ගෙවිලා ගියා. අවස්ථාව ඉක්ම ගියා. හැබැයි දැන් කර්මය කරපු කෙනාට මතු භවයකදී විපාකයක් එන්න ඕනේ. දැන් මේ ලෝකෙදී යම් කිසි කර්මයක් කරපු කෙනෙකුට ඇහැ නැතුව රූප නැතුව කන නැතුව ශබ්ද නැතුව දිව නැතුව රසය නැතුව ඒ වගේම නාසය නැතුව ගන්ධය නැතුව කය නැතුව ස්පර්ශය නැතුව හිත නැතුව ධර්මයක් බාහිර ලෝකෙන් හිත